මේ සූත්‍රයේ ගාථා 11 ගාථා 40ක් සඳහන් වෙලා තිනවා. මේ සූත්‍රය අපිට හම්බ වෙන්නේ සරුවච්චන් වහන්සේගේ සරුවච්ච දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති සුත්ත නිපාත කියන පොතේ. මේ පොත ඇත්ත වශයෙන්ම ගොඩාක් ගාථා වලින්ම පබැඳිච්ච පොතක්. ඒ වගේම ගොඩාක් ගැඹුරු පැරණි භාෂාවක් දැක්වෙන බොහොම සූත්‍ර සාර සාර මණ්ඩේ අදංගු පොතක් එනිසා බොහෝ විට දාර්ශනිකයන් අතර ධර්ම පිළිබඳ ගැඹුරට හොයන්න අතර ජනප්‍රිය පොතක් බවට පත් වෙලා තියෙනවා. ඒත් මේ සූත්‍රය ඉච්චරම ජනප්‍රිය බවක් පෙන්නේ නැහැ. මේ සූත්‍රේ නම් කරලා තියෙන්නේ කග්ගවිසාන සූත්‍රය කියලා. ඒක සිංහලට නගලා තියෙන්නේ කඟ වේනගේ අඟ කඟ වේන අඟ කියන අදහසින් ඒකෙන් අදහස් කරන්නේ ලෝකේ द्वේතාවකට අහුවෙච්ච නැති සාමාන්‍ය ප්‍රසිද්ධ නිදර්ශනයක් තමයි කඟ වේනගේ අඟ. අනිකුත් සෑම සත්‍යයේ අඟ යුගල වශයෙන් පිටන්නේ කඟ වේනගේ අඟ द्वේතාවයට අහුවෙලා නැහැ තනි අඟ. ඉතින් මේ සූත්‍රයේ ગાථා 39කම මේ කග්ග විසාන කප්පෝ නැත්නම් ඒකෝචරී කග්ග විසාන කප්පෝ කියන තනිව හැසිරෙන්න කඟ වේන හඟක් බඳු ආකල්ප ඇතුව. දෙවන්නේක් ගැන හිතන්න එපා. දෙවන්නේක් ගැන හිතන්න අවශ්‍ය නැහැ විශේෂයෙන් මේ ගමනේදී කියලා. එහෙම නමුත් අපි ගිය සුමානේ මාතුකා කරපු ගාතාවේ එක ගාතාවක් විතර 30 40 එක ගාතාවක් විතර තියෙනවා චරයතේ නත්ත මනෝ සතිමා කියලා යම් ආකාරයකින් සචේ ලැබේත නිපකං සහායං. Tamanට මේ ආධ්‍යාත්මික ගමන සඳහා සහජ ප්‍රඥාව ඇත්තා වූ සහායකයෙක්, කල්යාණ මිත්‍රෙක්, සත්පුරුෂයෙක්, නිව මිනිසෙක් ලැබුණොත් සද්දින් චරේ විහාර සද්දින් චරේ සාදු විහාරි ධීරා. ඒ ඒ කල්යාණ මිත්‍රයත් එක්ක සද්දිව සමගිව හැසිරෙන්න ඒ ධීර වූ සත්පුරුෂයත් එක්ක අභිභූය සබ්බස්ස පරිස්සයානි මේ ඇසුරේදී හමු වෙන යම් යම් දුෂ්කරතා ගැටුම් ඝර්ෂණ යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන් ඒව ඉක්මවාගෙන චරයයතේ නත්ත මනෝ සතියමා තමන් පිළිබඳව ආත්ම අනුකම්පාවෙන් අර්ථ සිද්ධිය සලකලා එවැනි උතුමෙක් එක්ක හැසිරෙන්නේ කියලා. අපි ගිය සුමානේ ඒක වෙලා අරගත්තා අරගෙන ඒක ශක්ති ප්‍රමාණය විස්තර කරා ඒක සම්බන්ධ කරා සරුවච්චන් වහන්සේ විසින් අනිකුත් සූත්‍රවල පෙන්වන කල්යාණ මිත්‍ර ආශ්‍රයයට. මොකද මේ ගමන ආධ්‍යාත්මිකව ඉතාමත්ම දුෂ්කරයි. අවබෝධ කරගන්න තියෙන ධර්මය ඉතාමත්ම දුෂ්කරයි. ඒකට යෙදෙන පිරිස ඉතාමත්ම අල්පයි. ඒක නිසා ඒ ගමනේදී කල්යාණ මිත්‍රෙක් ලැබුණොත් ඒක විශාල අතවාසියක් හිතනවා. ඒක විශාල අස්වැසිලක් වෙනවා කොච්චරද කියනවනම් මේ දුෂ්කර වූ Brahmacharya ජීවිතය අංග සම්පූර්ණ වීමක් වෙනවා සම්පූර්ණ සාධනය කිරීමක් කරනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ නිසා ගිය සමානේ ඉදිරිපත් කරපු ගාතාව අපි ගොඩක් එවැනි මිත්‍ර සන්තවයක් පිළිබඳව කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් පිළිබඳව විස්තර කරන්නට අවස්ථාවක් කරගත්තා. ඒකෙදී අපි ගුණවතෙකුට සිල්වතෙකුට වඳින වේලාවක අපි කාතා සජ්ජහායනා කරනවා පියෝච ගරු භාවනියෝච වත්තංච වචනක්ඛමෝ ගම්බීරංච කතං කත්තා නොචට්ඨානේ නියෝජිකෝ කියලා ඒ ಗುಣ හතක් බුදුරජාණන්සේ සම්බන්ධ කරලා තිනවා. ඒ ಗುಣ හත විස්තර කරලා Tamante එහෙම කෙනෙක් ලැබුණොත් එයා ඵලයන් කිව්වත් මෙතනින් දුර වෙලා ඵලයන් යන්න කියලා කිව්වත් යාප්පු වෙලා බගෑ වෙලා ආශ්‍රය කරන්න තියෙනවා. මොකද ඒක දුෂ්කර නිසා දුර්ලභ නිසා. ඉතින් එවැනි කල්යාණ මිත්‍රෙක් නියම කෙනා හඳුනා ගැනීමේ ගුණ දේශනා කරන්නේ සරුවච්චන් ආශ්‍රයයෙන්ම ශ්‍රී මුකේමයි. ඊට පස්සේ අද ඉදිරිපත් කරපු ගාතාවේ සඳහන් කරලා තිනවා නොචේ ලැබේත නිපකං සහායං. මේ විදියට සමග හැසිරෙන්න එවැනි කල්යාණ මිත්‍රෙක් ඉදින් නොලැබුණේ වීණා. සද්දින් තරං සාදු විහාරි ධීරං. එකටව චරණ ධර්ම සම්පූර්ණ කරන්න එවැනි උධීරෙක් නැත්නම් රාජාව රට්ටම් විජිතම් පහය. ඊටාම අදරුණ යුද්ධයක් කරලා දිනාගත් රටක රටක් දිනාගත්තට පස්සේ හැරපියා යන රජ කුසේ දිනූ රට හැරපියා යන රජ කුසේ ඒ කෝචරයේ කග්ග විසාන කප්ප. තනිව හැතරෙන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ මේ කටයුත්තේදී තව කෙනෙක් කල්යාණ මිත්‍රෙක් හඳුනා ගැනීමේ දුෂ්කරතා තියෙනවා. හඳුනාගත්තට පස්සේ අනවශ්‍ය බලාපොරොත්තු තිබ්බොත් බලාපොරොත්තු සුන් වීමේ දුෂ්කරතා තියෙනවා. ඒ නිසා අපි භ්‍රමචර්ය ජීවිතයක් ගත කරනකොට පූර්ණ කායින භාවනා ජීවිතයක් ගත කරනකොට පැවිදි ජීවිතයක් ගත කරනකොට කොහොමද මේ දෙපැත්ත කරුණු දෙක තනිව හැසිරීම සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය සමබර කරගන්න කියන එක බුදුරජාණන් වහන්සේ හරියටම ඉරැඳලා පෙන්නලා නැහැ. අවශ්‍ය කරුණු අමුද්‍රව්‍ය මූලික කරුණු ඉදිරිපත් කිරීමක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ හිතෙහි බලාන යනකොට පේන්නේ ආරම්භයේදී අපි මේ කරුණ පිළිබඳව අවබෝධ කරන තියෙන தত্ত্বයක් දිගින් දිගට දිගින් දිගට Brahmacharya ජීවිතය අඛණ්ඩව කරගෙන යනකොට කල්යාණ මිත්‍යා විශේෂ තියෙන ආකල්පවලත් දැහැෙන පරිණාමයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද නিত্য වශයෙන්ම මේකම කළ යුතුයි මේකම කරන්න ඕනේ කියලා නෑ දෙපැත්තටම කරුතු නිසා. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ අටුවා යුගයේදී ගත්ත විනිශ්චය තමයි මේ කග්ගවිශාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. පසේ බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන බෝසතාන් වහන්සේලාටයි. සම්මා සම්බුද්ධත්වයේ සඳහා නෙවෙයි ශ්‍රාවක බෝධිය සඳහා නෙවෙයි මොකද සම්මා සම්බුද්ධත්වයේ සහ ශ්‍රාවක බෝධිය බොහෝ විට පිරිසක් එක්ක කටයුතු කරන එකක්. බාහිරත් එක්ක බණ කියමින් අසුර කරමින් යන්නේ. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලා එහෙම අනුණ්ඩ බණ කියන කතාවක් උපදෙස් දෙන කතාවක් නෑ. තනිව ගත කරන නිසා යම් කිසි කෙනෙක් වෙනි පසුවේ බුද්ධත්වයේ සඳහා බෝධි සම්භාර පුරනකොට කඟ වේනෙක්ගේ තනියාග වගේ හැසිරෙන්න පුරුදු වෙන්න කියලා කියනවා. කෙනෙක්ගේ උපදේශ ඉල්ලන්නෙත් නැහැ, කෙනෙකුට උපදේශ දෙන්නෙත් නැහැ. නමුත් මේ දේශනා කළ තියෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම එකකම වචනාර්ථ තියෙනවා. ඒක නිසා ඒක ගුඪ මන්ත්‍රයක් නෙවෙයි. තේරුම් අරගන්න පුළුවන් පැත්තකුත් තියෙනවා. ඉතින් තේරුම් ගැනීමදී අර වගේ අපහසුතාවකටපත් වෙනවා. 100ට 100ක් අපේ භ්‍රමචර්ය කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. එක පැත්තකින් බලනකොට අනිත් එක තියෙනවා දිනූරට හැරපියා යන රජ කුසේ ඉවැනි කෙනෙක් නොලැබුණොත් හිත වට ගන්න එපා දිගට කරගෙන යන්න කියලා. ඉතින් මේ පසුබිම මතක් කරාට පස්සේ මට හිතෙනවා අපි ගිය පාර සඳහන් කරපු අර පියෝච කරුභාවනියෝච වත්තංච වචනක්ඛමෝ කියලා අපේ තේරවාද පොතේ සඳහන් වෙන මේ කල්යාණ මිත්‍ර ගුණ හඳුනා ගැනීමේ පාඩමට තව ටිකක් එකතු කරන්න. හැබැයි අද පාඩම තියෙන්නේ කල්යාණ මිත්‍රය නොලැබුණොත් බය නැතුව යන්න කියන්නයි. ඉතින් මේ දෙක පටලවා නොගනීවා කියලා මම බලාපොරොත්තු වෙනවා. පටලවා නොගන්නින්න අදහසින් මම මේ අද කරුණු ඉදිරිපත් කරන දේශනාවේ මුල් භාගයේදී කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන හැටි ඇසුරු කිරීම කල්යාණ මිත්‍රෙක් තෝරගන්න හැටි අපි ළඟට එන හැම කෙනාම ළඟට ඉන්නේ මොකක් හරි අර්ථයක් ප්‍රයෝජනයක් සලකාගෙන. ඒක සාමාන්‍යයෙන් කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියන වචනේ තියෙනවා. පාරුව පදින තෙක් දිඹේ කැළඹිල්ල මාරුව බල බලා දියට කැළඹිල්ල සූර්ය උදා වෙන තෙක් පිනි බෑවිල්ල කියලා පද හතර ගලපලා ලස්සන කවියක් කියලා තියෙනවානේ. ඉතින් අපේ ඇසුර ඔක්කොම තියෙන්නේ අන්නේ වගේ කාර්ය කරනකන් තමයි. ඉතින් එවැනි අර්ථ සිද්ධිය සලකාලා කටයුතු කරන අයට කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රයයි කියලා කියන්නේ ඊතර දක්වන කෙනාට ඊතර දක්වන කෙනා ගාව මේ වගේ දේවල් තියෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක ඉස්තර කරන්නේ නැහැ. අර්ථ සිද්ධිය සලකලා නෙවෙයි අර්ථ සිද්ධිය කියන්නේ අර්ථ ශාස්ත්‍රය සලකලා නෙවෙයි කටයුතු කරන්නේ අර්ථ සිද්ධිය සලකලයි. ඒ නිසා එවැනි කල්යාණ මිත්‍රෙක් තෝරා ගන්න තමයි ගියේ පාර ගාතාවේ පියෝච ගර්භාවනියෝච වත්තංච වචනක්ඛමෝ ගම්බීරංච කතං කත්තා නොචත්තානේ නියෝජකෝ කියන වචන පාවිච්චි කරලා තියෙනවා. ඒ අදහසම මේ ਸਰවචන් වහන්සේගේම ශ්‍රී මුඛයෙන් විරත් සන්දර්භයක් හරහා විස්තර කරනවා. ඒත් අංගුත්තර නිකායේ සත්‍යක නිපාතේ සඳහන් වෙලා තියෙනවා. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්ඩ, කල්යාණ මිත්‍රයෙක් හඳුනාගන්න උදව් කරන කරුණු ටිකක් ඒ කල්යාණ මිත්‍රයා දුද්දදන් දදාති දුක්ඛරං කරෝති දුක්ඛමං කමති කියලා ලකුණු තුනක් ආරම්භේ පෙන්ලා තියෙනවා. ඒ කල්යාණ මිත්‍යා දෙන්නේ ලේසියෙන් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයේ තියෙන තර්කයට නොගැලපෙන සමහරට අපේ අදහ හිතේ අදහසොත් වලට නොගැලපෙන නමුත් හික්මීම සඳහා වෙන තිත්ත බෙහෙතක් වගේ එකක් බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාව ඇති කරලා ඒ කෙනාට පොහනවා. ඒක අම්මර තාතරවත් දෙන්න බැරි එකක්. ගුරුරෙක්වත් මේ ලෝකේ අපිට නොදිච්ච දෙයක්. කල්යාණ මිත්‍යා පිටකම් කාර්යයක් වශයෙන් ඉඳගෙන මේ දුක් දුද්දදන් දදාති දෙන්න බැරි දේ අමාරු දේ දෙනවා. ඒ මොකද අපි මේ සංසාරේ පුරාවට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා අර සියල්ලම ලබලා තියෙනවා. ලබලා නැත්තේ සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාව ඒ මොකද මේ හික්මෙන්න කවුරක්වත් කැමති නෑ හික්මීම දකින්නේ එලි මහා සිර කඳවුරක් වගේ. ඔක්කොටම ඕනේ කරලා තියෙන්නේ නිදහසේ සරණ සියොත්සේ කුරුල්ලන් වගේ ජීවත්. ඉතින් අපි එවැනි ජීවත් වෙන කල්යාණ මිත්‍රයෝ යාළුවෝ මිත්‍රයෝ හරියට හොයනවා. පෑණි මිත්‍රයන් හරහා විනෝදාන්ත හරහා සම්භාෂණ පවත්තලා සැනකෙලි වලට ගිහිල්ලා මිත්‍රයෝ හොයනවා. නමුත් මේ මිත්‍රයෝ දෙන කිසිම දෙයක් ਸਰවචන්හන්සේ පෙන්නන්නේ නැහැ දුෂ්කර දේවල් කියලා. දුෂ්කර දේ දෙන්නේ හික්මීම දෙන කෙනා. හික්මීම උගන්වන කෙනා අපි ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කියලා පොතේ වචනේ සඳහන් කරලා තිනවා. ඒ ඇත්තෝ ඒ දෙන්නේ ප්‍රිය නිසාම නෙවෙයි බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් යහ ධර්මය සිද්ධ වෙන්න නිසා. ඒ නිසා කල්යාණ මිත්‍යා ඒ දේ දෙන්නේ අනික් කෙනෙක් වගේ ආපහු යමක් බලාපොරොත්තු නෙවෙයි. ඒක කල්යාණ මිත්‍යාගේ දෙන ප්‍රධානම ලකුණ තමයි න්‍යාය පත්‍රයක් නැහැ. යට කූට අදහසක් නැහැ. ඒ දේ දෙනවා එතකොට ඒ දෙයට බුදුරජාණන්සේක වචනෙන් කියනවා තියෙනවා නම් කියන්නේ දුද්ද දන් දදාති. දෙන්න අමාරු දෙයක් දෙනවා ඒ කල්යාණ මිත්‍යාගේ හැටි. දුක් කරං කරෝති. ඒ ඒ පුද්ගලයා පුරුෂ ධම්ම සාර්ථී ගුණයක් පෙන්වනවා. අපි ළඟ තියෙන අඹරන්න බැරි දේවල් අඹරනවා. නවණ්ඩන මේ අඹන්න බැරි දේවල් අඹනවා. අපේ පෞරුෂත්වය දපණය කරනවා. අතට අහුවෙච්චි මැටි ටිකක් කුඹලා එක එක මැටි බහන්න හදන්නේ කොහොමද? ඒ වගේ තමයි කල්යාණ මිත්‍යාතට අහුණාට පස්සේ එයා කෝවේ දාලා අඹනවා වගේ, උණු කරලා හැඩ කරනවා වගේ ඇඹිල්ලක් අඹනවා. ඒක කාටවත් කරන්න බෑ. කල්යාණ මිත්‍යා ඒක කරනවා. බුදුජානනාථීට අපි ඒක ප්‍රධාන කල්යාණ මිත්‍යා වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය. පුරුෂයන් দমনය කිරීමේ ගුණයක් උන්වහන්සේ ළඟ තියෙනවා. ඒ මොකද සියලු ගුණයන්ට උන්වහන්සේ අධිපති නිසා ඕනම කෙනෙකුගේ ඕනම ගුණයක් මත් කරලා ගන්න පුළුවන්. ඒක නොකර ඉන්නෙත් නැහැ. කිසියම් දෙයක් අපේක්ෂාවෙන් නෙමෙයි කරන්නේ. ඒ දුෂ්කර කෘත්‍ය කරනවා සමහර විටක පටන් ගන්නකොට ඒ කල්යාණ මිත්‍ර හොයා ගුණ හොයාගෙන යන යෝගාවචරයාටවත් පේන්නේ නැහැ මේ කරන්නේ හොඳක්ද නරකක්ද කියලා. පේන්න තියෙන්නේ ගොනෙක් කැලෙන් අල්ලගෙන ඇවිල්ලා හරහා දාලා ඌට කුර ගහනවා. ඌට නාස්ලනුවක් දා ගන්නවා රත් වෙච්ච යකඩකින් නහය විදලා පිටේ හංගඩු තියෙනවා. අඟඩු තියලා තමයි යෝ බැඳලා වැඩ අරගන්නේ. එතකොට ගොනාට පේන්නේ මේවක් කරන්නේ අමනුෂ්‍යෙක් වායි කියලා. නමුත් ඒ ටික කෙරුවේ නැත්නම් ගොනාට කරත් එකට බැඳලා වැඩ ගන්න බෑ. ඒක නිසා මේ සීල ශික්ෂාට සමාධි ශික්ෂාට ප්‍රඥා ශික්ෂණාට දපණය කරලා ගන්නකොට ඉතින් මේ කල්යාණ මිත්‍යා නාස්ලනෝ දානවා. පුර ගහනවා. හංගරු දිනවා. ඉතින් එතකොට ඒක තරහා ගන්න නම් එවැනි කරදරයක් කරද්දී පවා මේ කල්යාණ මිත්‍රෙක් කියලා දරා ගන්න නම් දැනගන්න ඕනේ කල්යාණ මිත්‍රයා කරන්නේ දුෂ්කර කෘත්‍යයක් කියලා. අනික් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනික් කෙනෙකු කෙරුවනම් ආපසු හැරලා ගහන්න ඉඩ තියෙනවා. බනින්න ඉඩ තියෙනවා. දොස් කියන්න ඉඩ තියෙනවා. කල්යාණ මිත්‍යා දන්නවා ඒක කරන්න කාලානුරූපව ඒ දුෂ්කර කෘත්‍ය කරනවා. ඒක කවදාකවත් ඒ තමන් මෙතෙක් ගර්තන්ලි සලකපු කර්තන්ලිලා සලකපු කෙනෙක්ගේ නොවෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ කෙනෙකුට එච්චර ආත්ම විශ්වාසයක් නැහැ. මේ මනුස්සයා මේ විදිහට කීකරු කළ යුතුයි. කීකරු කරන්න පුළුවන්. ධර්මයට ගෞරවයක් ඇති කරන්න පුළුවන් කියලා යැත්තුවේ පරිහරණය කළා නැහැ. බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා බුදුරජාණන් අවසාන වශයෙන් ඒක නිෂ්ඨා වශයෙන් සාර්ථක වෙන බව ඒ නිසා දුෂ්කර කෘත්‍ය කරනවා. අඟුලිමාලව බිම දානවා කියන එක රජුරුවන්ගේ තේනාවකට බැරි වුණා. නාලාගිරි යතාට රාකලපු 16ක් පොලා එනකොට ධන බිම අන්නනවයි කියන එක ඒ වීදි හිටව කාටවත් හිතා ගන්නත් බැරි වුණා. බුදුරජාණන්සේ වෙත පැමිණිච්ච හැම කෙනෙක්ම ඒ දපණය කරගත්තේ ඒ දුෂ්කර දේ හරහා. දුෂ්කර දේ කරනවා. ඒ කරන්න පුළුවන් බුදු දානසෙත් ඒක කල්යාණ මිත්‍රෝ ගාව තියෙනවා. දුක්ඛමං කමති ඒ සියලු දේ කරත් ඒ දෙන කල්යාණ මිත්‍යාට ඒ ගෝලයා විසින් ඒ කීකරු සූච කීකරු ගෝලයා විසින් නපුරු වචනෙන් බයි. නපුරු හිතවිලි හිතනවා. නපුරු වැඩ කරනවා. එතකොට තනේ කිරදෙන අම්මට දත් වෙන දරුවා තනේ පොඩ්ඩක් හපලා බලනවා. දත් කිරි බොන ගමන් තනේ පොඩ්ඩක් හපලා බලනවා. තනේ කියන්නේ බොහොම සංවේදී තනක්. අම්මා දන්නවා ඉතින් මූගේ අම්මගෙම්ම කිරි බීලා කැල්සියම් ධාතුව දාලා වලට ගිහිල්ලා දත් ඇවිල්ලා දත් වලින් හපන වෙලාව වගේ ඒ කල්යාණ මිත්‍රයාට ඒ කීකරු ගෝලයා අපි කියන්නේ කීකරු ගෝලයා කියලා නමුත් නරක නපුරු වචන කියලා බයිනවා. නරක නපුරෝ හිතවිලි හිතනවා. නරක ක්‍රියා කරනවා. අන්න ඒ වෙලාවේදී තනෙන් කිරි දෙන අම්මා තනේ හපන දරුවට කනට ගැහුවත් අනිත් තනෙන් කිරි දෙනවා වගේ ඉවසිල්ලක් ඉවසනවා රාජ්‍යසපක් සඳහාවත් ඉවසන්නේ ඉවසිල්ල. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ මම ආශ්‍රය කරන එකනා මේ ඒ වෙලාවට කිප්පෙන ගති දැක්කත් දීර්ඝ වශයෙන් බලනකොට ඉවසීමේ ශක්තියක් ඒක මේ ලාභයට ප්‍රෝජෙට සත්කාරට සම්මානක නිවසීමක් නෙවෙයි ධර්ම ගෞරවයෙන් කරන නිවසීමක් අන්නේ ඉවසීම හරහත් කෙනෙකුට දැනගන්න පුළුවන් මම මේ ආශ්‍රය කරන කෙනා අමාරුවෙන් තිත්ත බෙහෙතක් බොන්නා වගේ ඉවසාගෙන කටයුතු කරන්නේ මේ Taman ළඟ තියෙන පණිවිඩය ඊගාව પરම්පරාවට දෙන්නයි මේක මානව දැනුමෙන් ගිලී නොයන්ඩයි නිමි પરම්පරාවටපත් නොකර ගණ්ඩයි ඉතින් කවදා හරි මේ ඒ ගෝල බාලයා ඒක තේරුම් ගන්නාතෙක් තේරුම් අර ගන්නවා හරියට කියලා දෙන්න බැරි නිසෙච්ච නිසානේ මට මේ බැනුම් ආඩ සිද්ධ උනේ හිත නරක කරගන්න සිද්ධ උනේ කවදද එයත් කාටට කියලා දෙන මට්ටන මෝරච්ච දාසේ යාට තේරෙයි මේ මේ දුෂ්කර දේ දෙන එක කොච්චර අමාරුද කියලා දුෂ්කර දේ කරන එක කොච්චර අමාරුද කියලා එදාට එයාට ඒක පාඩමක් වෙයි. මේ ඉවසීම නැතුව මේ කල්යාණ මිත්‍ර પરම්පරාව ඉදිරියට යන්න. ඒෂා දුද්ද දන්දදාරි දුක්ඛමං දුක්කර කරෝති දුක්ඛමං කමති කුයමසාවි කරෝති තමන් ළඟ තියෙන සියලු රහස් හෙලි කරනවා මම මෙතෙන් එනකොට මටත් ඔය ප්‍රශ්නේ වුණා මේක සාමාන්‍ය අපි කතා කරන්නේ නැති දේවල් නමුත් ඔබ දැනගනි මේ විදිහේ සීල ශික්ෂාව ප්‍රඥා ශික්ෂාවක් සමාධි ශික්ෂාවක් වඩන්ඩ ඌව වසං කරගෙන බෑ චපල ගති වලින් බෑ මායා ගති වලින් බෑ ෂට ගති වලින් බෑ ඒ සෑම දෙයක්ම විඥානේ පොරට ගන්නවා ආහාර කරගන්න නිසා කල්යාණ මිත්‍රත්වේ නාමයෙන් ධර්ම ගෞරවේ නාමයෙන් හෙලි කරපන්. සියල්ල හෙලි කරනවා කියන එක මේ කමඨාන් සුද්ධ කරනකොට පේන දේ පේන හැටියට කියන්න කාටවත් බෑ. ඔක්කොමලා මේක තෝරනවා මේ හොඳ වික්ක කියන්න ඕනේ නරක එක වසන් ගන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා හිතේ මොනවද ගොඩක් තියාගෙන ඒ නිසා කවදාකවත් හෙලිය රවුව වෙන්නේ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍යා කරන්නේ Taman හෙලි කරලා පෙන්නනවා. මේක වසංගන දෙයක් නෑ වසංගන හැමදේම කෙලෙස්. කෙලෙස් වල ස්වභාවය වසංගනේ. වසංගන දේ කෙලෙස්. හෙලි කරොත් බබලන. බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙනවා තථාගතස්ස භික්කවේ දේශිතෝ ධම්ම විනයෝ. විවටෝ විරෝචති න පටිච්චාන. මහණනි මේ දේශිත ධර්ම විනය හෙලි කරන්න කරන්න බබලනවා වැහුවොත් නෙවෙයි. වැහුවොත් උතුම් කළ සලකන දේ තමයි ස්ත්‍රී ලිංගයයි වේද මන්ත්‍රයි. ඒව හෙලි කරන්න ඕනේ. එලි කරපු ගමන් ඒකේ ගුණේ නැති වෙනවා. ඒ නිසා ස්ත්‍රී ලිංග නිතරම වහලා තියෙන එක. වේද මන්තර හංගලා තියෙන එක. බුද්ධ දේශිතේ එලි කරන්න එලි කරන්න බබලන. ඒ නිසා කල්යාණ මිත්‍යා තමන්ගේ චරිතේ තමන් දන්න දේ තමන්ට කිය යුතු දේ හෙලි කිරීමේ ගුණේ තියෙනවා. නමුත් ශිෂ්‍යයාගේ ගුයන් අස්ස පරිගුයති ශිෂ්‍යයාගේ රහස් හංගන. කාටවත් කියන්නේ නැහැ. අරයාගලක මේ මේ ගුණ තියෙනවා මේ මේ නපුරු තියෙනවා මෙයාට මෙහෙමයි මෙහෙමයි කියන එක Taman අනුමානෙන් දැනගත්තට ඒක කාටවත් චරිත ඝාතනය පිණිස දෙන්නේ නැහැ. ඒක Tamanගේ රහස් හෙලි කරාට අනුන්ගේ රහස් රකින්න බැංකුවක් වාගේ හැම කෙනා ගැනම දන්නවා. නමුත් තව කෙනෙකුට ධර්ම නොදන්න කෙනෙකුට ඒක ආයුධයක් වෙන්න දෙන්නේ ඒ ඒ ශිෂ්‍යයාටත් වගකීමක් දෙනවා. මේක මගේ වෘත්තියමේ බැඳීමක් මට හැකියාවක් නැහැ. මම ඒ තොරතුරු කාටවත් දෙන්නේ. දුන්නොත් කල්යාණ මිත්‍ර අපේ givisumට ඒක නින්දාවක් ඒ නිසා Tamange දේ හෙලි කරාට අනුන්ගේ දේ එතකොට අනින් ගැත්තෝ Tamanට හරියට දේවල් හෙලි කරන්න පටන් ගන්නවා. ඒ කවදාකවත් නරක විදිහට පාවිච්චි කරන එක තමයි නොචට්ඨානේ නියෝජයේ කියලා කියන්නේ. අනවශ්‍ය විදිහට යොදවන්නේ. ඔබ මට අවල් දෙය කියලා තියෙනවා මට මේ වැඩේ කරනවා නැත්නම් මම මේක කියනවා කාට හරි කියලා. කවදාකවත් එයාව ඒතරතුර මුල් කරගෙන පුද්ගලයා අපහසුරපත් කරන්නේ ඒක Taman තුල නැහැ. Tamanගේ වහලි කරනවා. Taman වෙත පැමිණෙන සියලු දෙනාම ಗುಣ හෝ වේවා අගුණ හෝ වේවා Taman ඒ කට්ටිය මනලා තියෙන දේවල් තව කෙනෙකුගේ නොදන්න අමනේකගේ ප්‍රයෝජනෙ පිණිසට අහු නොවීම පිණිස ගුය පස පරිගුහ්‍යති. ඒ වගේම ආපදාසුන ජහති. කරදරයක් වෙච්ච වෙලාවක ඒ මිනිස්යාගේ වංශ කුලයේ වර්ධප දේවල් හිතේ තියාගෙන දේවල් මොනවාක්වත් බලන්නේ කල යුත්තේ කරනවා. එයාට අමාසුරටපත් වෙච්ච වෙලාවේදී මේ මගේ ශිෂ්‍යයයි කියලා හෝ මේ මගේ ගුරුන්වහන්සේ කියලා හෝ මේ මගේ උපාධ්‍යයන් වහන්සේ කියලා හෝ අන්තේවාසිකයි කියලා කිසිම තාරාතිරමක් නැහැ ආපදාවේදී. ආපදාවේදී ගුරුවරයා ගෝලයාට ගෝලයා ගුරුවරයාට කරන වත්කම වත් පිළිවෙත් කරන්න. ඒකේ කතා දෙකක් නැහැ. එතකන් ලෙඩ රෝග නැත්තාකල් ගුරු ගෝලයා ගුරුවරයාගේ තපවාසුකම් කරනවා. ලෙඩ වෙච්ච ගමන් ගෝලයා ගුරුවරයාගේ සප්පහසුකම් ගන්න. උණු රියල්ටිය දෙන්න ඕනේ, දෙහත් අනුසාරසලා දෙන්න ඕනේ, විමසන්න ඕනේ. ඔක්කොම උපස්ථාන කරන්න. ආනීය ගතිය පේන තියෙන ආපදාවක් ආවට පස්සේ තාරතිරමක් නැහැ, අතහරින්නේ නැහැ. අතපලයට නැහැ, නජහති. ඒ වගේම කීනේනන නා කීනේන නාති මඤ්ඤති. එයා නින්දා ගහගත් වැඩක් කරනවා. අඩුපාඩුවක් වෙච්චාම තුච්ච කළා පහත් කරන්නේ. මේ මනුස්සයා මෙහෙම මෙහෙම කෙරුවයි කියලා ඒ කල්යාණ මිත්‍ර givisuma දීපේක කනාගේ සෑම වැරද්දක්ම වහලා නිකන් පක්ෂග්‍රාහී ගතියක් දක්වනවා. එයා නින්දාවට, අවචාවට, අතපල්ලේ වැටිලා අවලම් අවනම්බුවටපත් වෙච්ච වෙලාවේදී මම ඔක දැනගෙන හිටියා වාට ඔක වෙයි කියලා වා මෙහෙම තමයි කියලා පුංචි කළ සලකන්නේ. මෙන්න මේ ಗುಣ ටික සරුවඥන් වහන්සේ ළඟ තිබිච්ච කල්යාණ මිත්‍ර ගුණ. මෙන්න මෙහෙම ගුණ තියෙන කෙනෙක් ඉන්නවනම් යහව දිගටම අත්ත කුසලයේ සලකලා ආශ්‍රය කරන්න කියන එකයි ගියසුමාන ඉගෙන ගත්තේ. අද අපි මේ ටික ඉගෙනගෙන යන්න හදනවා නෝචේ ලබේත නිපකං සායන් සද්දින් චරං සාදු විහාරි ධීරං. මෙන්න මෙවැනි ගුණ සහිත වූ සහායකෙක් නිපක පඬිතෙක් ඉදි නොලැබුණේ වීනම් රාජාව රට්ටං විචම් පහය ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ දිනූලට රට හැරපියා යන රජ කුසේ එක කංග වේලගේ තනියම වගේ හැසිරෙන්නේ කියලා. ඉතින් මේ දෙක බලනකොට මේ කොහොම මේ දෙක මේ කාරණා දෙක යොදවන්නද කියන්න බෑ. එක පැත්තකින් කියනවා එහෙම කල්යාණ මිත්‍රෙක් සොයන සුළුව, කල්යාණ මිත්‍ර ගුණ වඩමින්, එවැනි කල්යාණ මිත්‍රෙක් එක්ක යටතේ අන්තිවාසිකව ගෝලයක් වාගේ, කල්යාණ මිත්‍රෙක් වාගේ, තබ්‍රහ්මචාරින් කෙනෙක් වාගේ අසුර කරන්නේ කියලා. අනිත් පැත්තෙන් කියනවා එහෙම කෙනෙක් නැත්නම් ආයෙත් කංග වේලගේ තනියම වගේ හැසිරෙන්නේ කියලා. ඉතින් මේක දාර්ශනිකව කොහොමදක්වත් විශ්ලේෂණය පුළුවන් ප්‍රශ්න නෙවෙයි. දෙකම තියෙන ත්‍රිපිටකේ දෙකම ශ්‍රී මුක දේශනා කොතනදීද අපි මේ අපේ ආධ්‍යාත්මික ජීවිතෙට මේක සම්බන්ධ කරගන්නේ කියලා බලන එකයි අපි මේ අපේ තියෙන ඥාන මට්ටමින් කරන්න හදන්නේ. ඉතින් මට හිතුණා මෙන්න මෙහෙම අර්ථකථනයක් දෙන්න මෙවැනි ಗುಣ සම්භාරයක් දිනු කරපු සරුවචන් වහන්සේ සරුවචන් වහන්සේම චර්චාවක් විදිහට ගත්තොත් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් උන්වහන්සේ දිනු කරා මේ විදියට මම කියන වචනයක් දෙපාරක් හිතන්න නැතුව අහන්න තරම් ಗುಣ දිනු කරා. ඒ වගේම කිසිම කෙනෙකුට හානියක් කරන හිතවිල්ලක්වත් නැති කරන්න ಗುಣ දිනු කරා. දිනු කරලා උන්වහන්සේ මේ සාසනයක් පිළිටෙව්වා, බණ කිව්වා, සංඝ සාසනයක් පිළිටෙව්වා. ඒ ඔක්කොම කරත් අන්තිමට සරුවච්චන් වහන්සේට මේ වචනේ කියන්න සිද්ධ වුණා, සිද්ධ වෙලා පාර්ලිය වනයේට යන්න වුණා. බුදුරණන්සේ අවුරුදු 35 දී මාරය ඇවිල්ලා කිව්වා පෙරණ පාණ්ඩේ කියලා. ඊට පස්සේ කොහේ මම ආවේ මේ කෘත්‍යයකට මේ සිවණක් පිළිස ඇති කරන්න ඕනේ. ඒ දිගට මාරය ඇවිල්ලා දැන් හරිනේ දැන් හරිනේ දැන් හරිනේ කියලා අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කරේ සතේකක් ලාභයක් ලබන්නවක්වත් ඕවර් ටයිම් ගන්නවක්වත් ලාභ සත්කාර සම්මාන සිලෝක ලබන්නේ දවසකට පැය 18 ගන්න. අවුරුදු 45ක් වැඩ කරේ මේ ශාසනය නැත්තම් මේ පණිවිඩය දෙන්නයි. නමුත් අන්තිමට සංඝයා වහන්සේලා කිව්වේ මොකද්ද? ස්වාමීන් වහන්සේ ගැන කරදර වෙන්න එපා. අපි ඒක විසඳ ගන්න ඔබ වහන්සේ විවේක වෙන්නයි. ඒතර බුදුරජාණන් වහන්සේ රාජාව රට්ටම් විජිතම් පහය දිනු රට හැරපියාන රජ කුසේ පාර්ලි වනේට වැඩිය. පාර්ලි වනේට වැඩි වැඩියේ පස්තායකට කියලා නෙමෙයි. කලින් කියලා නෙමෙයි. පාත්‍රය ගත්ත පිටත් වුණා. ඉතින් එහෙම දෙයක් සරුවච්චන් වහන්සේ නමකට සිද්ධ වෙනවා නම් එකක් නෙවෙයි කීපයක් වුණා. එතකොට භාවනා කරන කෙනෙකුට කොච්චර තමන් කල්යාණ මිත්‍රයෙක් වශයෙන් වැඩ කරත් අනුන්ගේ දෙයියට අපෙන වචන ඇහෙන්න ඉඩ තියෙනවා. අනුන් කරන කෙනෙහිලි දේ පේන්න ඉඩ තියෙනවා. අනුන් හිතන හිතවිල්ල ක්‍රියාවෙන් පේන්න ඉඩ තියෙනවා. එතකොට හිතන්න නරකයි. ඒ ඒ හිතන හිතවින පුද්ගලයාගේ දෝෂයක් කියලා. මේ ශාසනය කියන්නේ මහ පුදුමාකාර ගැඹුරක් කියන්නේ. සංසාර කියන්නේ පුදුමාකාර දුක්ඛිත තැනක්. ඒ වෙලාවේදී Tamange විවේකය හොයනව ඇර අර එතන läගගෙන ඉඳලා අර පුත් ළඟේ දොස් බල බල මම මෙච්චර උදව් කරලා තිනවා මෙහෙම කරලා තිනවා මට මෙහෙම කෙරුවද කියන එක මොනම දුකතියක් අත්‍යති කරන්නේ. ඒ වෙලාවට දැනගන්න ඕනේ දැන් මෙතන මම ඉන්නවට වැඩිය හොඳයි නැති වෙන එක. මම එතකොට යන්නේ මේ කෙනෙකුට දෝෂයක් නිසා නෙවෙයි කග්ගවිධාන සූත්‍රයේ සරුවත් සංසේ සඳහන් කරලා තියෙනවා. නොචේ ලැබේත නිපකං සහායං සද්දින් චරං සාදු විහාරි දිහිරං රාජාව රට්ටං විසම්පාය ඒකෝ චරේකක විසානකප් බුද්ධ ආදී උත්තරපෙන්නාසලා බුදුනට පස්සෙත් කළා තියෙනවා බෝසත් කාලෙත් කළා තියෙනවා අසේ බුදු ජානවාන්සලාට විතරක් නෙවෙයි ඕනම සාසනික මෙහෙවරක් කරන කෙනෙකුට එහෙම අවස්ථාවල් ඇති වෙනවා ඇති වුණාට පස්සේ තමයි විවේක හොයාගෙන යන්නේ කාටවත් කෙනෙකුමකට නෙවෙයි ඒ ලෝක ස්වභාවය ඇති අන්න ඒ බව දැනගන්නේ උගාක්ම ඝනයා හැසුරු කරන සංඥා විතරයි. විශාල ඝන ඝන සංඥා ප්‍රමාණයක් ඇසුරු කරන ඝනනායක හාමුදුර කෙනෙකුට මේ පණිවිඩය දන්නේ නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ මියා දෙන්න සිද්ධ වෙන්නේ පශ්චාත්තාප. මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ ගොඩාක් බුරුමේ වැඩ කරා. වැඩ කෙරුවට මොකද සෑහෙන කෙනෙහිලි බින්දා. රාජ්‍ය සහයෝගය දුන්න හැම කෙනෙකුම මේකේ තියෙන අතාර්කිකත්වයේ ගැළපෙන්නේ නැති ගතිය සඳහන් කරා. ඒ නිසා මහසිසාරු දිහා ප්‍රසන්නව නායකත්වයෙන් බලන කෙනෙකුට හිතෙනවා යුග මෙහෙවරක් කරපු මහා පුරුෂයෙක් කියලා. මොකද උන්වහන්සේ කියලා තියෙන්නේ සෙනග ඉන්නකොට මම සෙනගට උපදෙස් දෙනවා සෙනග නැත්තම් මම මට උපදෙස් දී ගන්නවා කියලා. මාව කොටු වුණා නම් එතකොට දැනගන්නට උඹ දැනගනින් ඔය කොච්චර જાති හිටියත් මීමැසට මීව වැටෙනවා වගේ රහුව බැඳගෙන ආවත් කොටු වෙන වෙලාවක් එනවා. උඹ අතපල්ලේ වැටෙන වෙලාවක් එනවා. උඹ නිින්දා ලබන වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවට උපදේශය මතක තියාගෙන කට්ටියත් එක්ක ආශ්‍රය කරනවා. කවදාකවත් නැහැ. ඉතින් මම ඇසුරු කෙරුවේ ඇත්තට පන්සිංශගේ ගෝල ස්වාමීන් වහන්සේ මහසිසාට ගෝල ස්වාමීන් පන්සිංශාන්සේ උන්වහන්සේ පොතේ ලියලා අස්සම් කරලා තිනවා ප්‍රසිද්ධ කර්මස්ථානාචාර්යවරයෙකු වුණත් නිතරම පිටිපස්සේ යන ගෝල පිරිසක් සිටිය යුතුම නැත. ඕන වෙලාවක අතහැරලා යන්න පුළුවන්. ඉතින් ඒක බලනකොට වෙන්නේ අකරුණාවෙන් සඳහන් කරන දෙයක්. එහෙම නැත්නම් මේ හිතමනාපයෙන් සඳහන් කරන දෙයක්. එහෙම නැත්නම් මේ වෙලාවට අනික් කෙනෙකුට කොනහට කියන දෙයක්. නමුත් මේ බුදුරජාණන්සේ එහෙම දෙයක් කියනා නෙවෙයිනේ. බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙන්නේ ඔබේ මුළු ගමනටම ඕන කරන කල්යාණ මිත්‍රය තමයි. මුළු අමාරු භ්‍රමචාරීම කල්යාණ මිත්‍රයා. නමුත් මේ කල්යාණ මිත්‍රයා හැන්දෙන් ගිනුවට හැන්ද මිටෙන් බෙදෙන වෙලාවක් එනවනේ. ඒක කල්යාණ මිත්‍යාගේ දෝෂයක් නෙමෙයි සංසාරේ තියෙන භයානකම. දුකේ තියෙන භයානකම ඒ නිසා ඒ පුද්ගලයාත් එක්ක ගැටෙන්න එපා. ඒලාට තනිව හැසිරියන් කියන එක. ඉතින් ඒක යෝගාවචරයට භාවනා ජීවිතයේදී මෙන්න මේ විදිහට ගැඹුරින් සලක ගන්න පුළුවන්. අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් මේ නිසන් වගේ වණේ වල ගෙතන්ට ආවම අපි නිතරම සඳහන් කරනවා මෙතෙන් දෙන හැම කෙනාම ඔය සද්ධාව කියන ගුණයට අගය කරන මිනිස්සු සද්ධාවන්තයෝ තමයි එන්නේ. ඒ වගේම වීරියවන්තයෝ වෙන්නේ මේ ගෙවල් දොරලොත් වැඩ කරලා ඒව යම් ප්‍රමාණ සාර්ථකත්වයක් ලැබලා ඒවෙන් පොඩකට අයින් වෙලා මම්මගේ වැඩ ටික කරගන්න ඕනෑ කියලා ලොකු <clears throat> වීරියක් ප්‍රයත්නයක් ඇතිගෙන තමයි මේ වගේ දඟට එන්නේ. සමහර විටක ඒකේනා සතිය නොදන්නවා වෙන්න පුළුවන් සතිය දැනගෙන ඉන්නත් පුළුවන්. යම් ප්‍රමාණයකට සමාධිය නැත්තම් සමාධිය අගය කරන කෙනෙක් ප්‍රඥාව නැත්තම් ප්‍රඥාව අගය කරන කෙනෙක්. ඒ නිසා මේ සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන මේ ಗುಣ ටික හැඟීමක් ඇති කෙනෙක් තමයි මේ වගේ තැනකට එනවා. එහෙම නොවන নানা ආකාර විසම අදහස් ඇති පුදුල දෙන පොදුවේ එහෙමයි එන්නේ. ඉතින් ඒ වගේ කට්ටිය ආපුවාම මේ නිසන්වනේ කරන්න හදන්නේ මේක නිසන්වනේ මූලික අදහසක් නෙවෙයි අපි කරන දේ තේමාව මෙච්චරයි. ඔය ශ්‍රද්ධාවටත් වීර්යයටත් සමාධියටත් ප්‍රඥාටත් වැඩිය සතිය උතුම්. සතියයි ඉස්සරහින් තියන්න ඕන. ඒක තිබ්බ දවසේ උඹලා පණිවිඩය ගත්තා වෙනවා. එහෙම නැත්නම් කොච්චර කල් නිස්සරණවනේ හිටියත් මේ නිස්සරණවනේ පණිවිඩය ලැබිලා නැහැ. සතිපට්ඨානයයි මෙතන උගන්වන්නේ. ඒ සතිපට්ඨානෙ වී සද්දාව නැතුව නෙවෙයි ඕනේ. හැබැයි ඉස්සර වෙන්න දෙන්න එපා. ඒ සත් ඒ සතිපට්ඨානෙ පිටන්න වීර්ය නැතුව බෑ. හොඳටම වීර්ය ඕන. හැබැයි ඒකට ඉස්සර වෙන්න දෙන්න එපා. මේ සතිපට්ඨානේ වන්නකොට සමාධිය එනවා. හැබැයි ඔළුවට ඉදින් අත දාන්න දෙන්න එපා. මේ කරනකොට විවිධාකාර ඥාන එනවා. පැහැය වෙන්න එපා. සතියෙම ඉස්සර කරපන්. කරගෙන හැම වෙලාවෙම පෙරටුව සතියේ තියාන ගමන් කරනවා නම් අර සද්ධාව සහ ප්‍රඥාව දෙක සමබර කිරීමේ කෘත්‍යයත් උපේපු සද්ධාව වීර්ය දෙක ප්‍රඥා දෙක සම්බර කිරීමේ කෘත්‍යයත් මේ ගුණය නිසාම රැකෙනවා. වීර්ය සහ සමාධිය දෙක එකිනෙකා උරුට්ටු අල්ලන්නේ නැතුව උරුට්ටු වෙන්නේ නැතුව රණ්ඩු අල්ලන්නේ නැතුව සම්බර කිරීමත් සත්‍යයේ නායකත්වය හරහා ඉබේ කෙරෙනවා. ඉතින් එතකොට මේ පස් දෙනාම සතිය පෙරට කරන ඉදිරියට යනකොට අපිට කියත හැකි දල වශයෙන් චෛසික ධර්ම අතර සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා සතිය මහණෙනි හැම තැනදීම අපේක්ෂා කළ යුතුයි මේ භාවනා ජීවිතයේ හොඳම කල්යාණ මිත්‍රේ සතිපට්ඨාන කියන්නේ ඒකයි මෙන්න මේ විදිහට අපි හිතමු යම් කෙනෙක් සතිය වැඩුවා විතරක් නෙවෙයි සතිය ආරක්ෂා කළා විතරක් නෙවෙයි සතියට තීන්දු කිරීමේ හැකියාව අධිකාරී ශක්තිය දෙනවා. ශ්‍රද්ධාව ආවට නිතරම ප්‍රඥාවත් එක්ක ගලපලා බලපන් දෙක සමවර වුණේ නැත්නම් විසම රෝධ හොදපු යදපු රතයක් වගේ ගමනේ වෙහෙස මගියට වෙහෙසයි. ප්‍රඥා වීර්යය එනකොට නිතරම සමාධියත් එක්ක ගලපඬ ගැලපුවේ නැත්නම් වාහනේ මගින්ද දුෂ්කරයි විසම රෝධය එදුවා වගේ. මේ රෝධ සම්බර වුණොත් වාහනේ ගමන පහසුයි. ඒ නිසා සතිය හති උපයන්නත් ඕනේ. අර්ථ කරන්නත් ඕනේ. සතියෙන් මේ සමබර කිරීමේ ඉන්ද්‍රිය සමතාවය රකින්න ඕනේ. ඉතින් මේ විදියට හදාගෙන සතිය ඒ සීල කෘත්‍ය සම්පාදනය කර දෙන මහා ඇමතිවරයෙක් වයි කියලා කියනවා සතිය. හැම කැම් වාදනයක තියෙන බත් වලටත් ව්‍යංජන වලටත් සමසේ වැඩිච්ච ලුණු වගේ ඒ දේ රසය මතු කරලා දෙන සතියෙන් කියනවා. ලුණු නැත්තම් සතිය. රසය නෑ ඒක නිසා ආරක්ෂාමිය රාජකීය ආරක්ෂාමිය. දෙමේච ලුණු මාත්‍රාව දානවා. අනිත් වගේ සතියත් එක්ක ගිහිල්ලා හිතන්න දවසක සතිය අමතක කරන්න වෙන වෙලාව. සතිය හැලෙන වෙලාවක් එනවා. අන්නේ සතිය හැලෙන වෙලාවේදී ඉසాత බඳගෙන අඬන්න ගත්තොත් මම මෙච්චර වෙලා ගෑණි දරුවෝ දීලා ඇවිල්ලා අරක බාන දාලා ඇවිල්ලා රත්තරන් මිනිමුතු දාලා ඇවිල්ලා ගම ගන්න දාලා ඇවිල්ලා වැඩිවේ මේ සතිය නොවේ දෝ මේ පෙම්බර සතිය මගෙන් ගිලි වුණා දෝ කියලා ඒ සතියෙන් දුරස් වෙන වෙලාව වෙනකොට රාජාවරට්ටම් විජිතම් පහය කියන විදිහට ඒ සතිය දුරස් වීමත් සතිපට්ඨානයේ අත්‍යන්ත වැදගත් අංගයක්. Taman විසින්ම වඩලන ද සතියෙන් සමුගණ්ඩ වෙන වෙලාවල් එනවා. අන්නේ සමුගණ්ඩ වෙන වෙලාව වෙලාවේදී මේක මේ මට විතරක් වෙච්ච එකක් නෙවෙයි ඇත්තටම මම සතියෙන් විමුක්තිය ලබනවා. සතිය අත්‍යන්තයෙන් හිතුවේ මම සතියට වාල් වෙනවා. සතියට දාස වෙනවා. වැඩ ගත්තට පස්සේ හලන්න ඕනේ. හලනවා නෙවෙයි හැලීමක් සිද්ධ වෙනවන්නේ හැලෙන වෙලාවේදී වීරයෙක් වගේ ඔළුව කෙලින් තියාන ඵලයක්. ඔළුව පාත් කරන වැටුණා වගේ බය වුණා වගේ පශ්චාත්තාප වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ නිසා ශාරිපුත්තු ස්වාමීන් වහන්සේ පරිසම්බිදා මාර්ගයේ ඒ බල කතාවේදී සඳහන් කරලා තියෙනවා පමාදේ න කම්පතිති සති බලං. ඒ ගුණය සතියටම ආරූඪ කරලා පෙන්නනවා කොච්චර අප්‍රමාද ගත කරන්න කියලා ප්‍රමාව වැටෙනවා. ඒක වළක්වන්න බෑ මේ මනුස්ස ලෝකේ ඉන්න තාක්කල් මහා පරිණිරවාණයෙන් පරිණිරවාට යන තාක්කල් රහතන් වහන්සේලාටත් ඒවා සිද්ධ වෙනවා බුදුහාමුදුරන්ටත් සිද්ධ වෙනවා පමාව වෙනවා ඒ පමා වුණාට පස්සේ පෘථග්ජනයා මේ භාවනා දන්නේ නැති කෙනා මේ වගේ ગાතා අහලා නැති කෙනා හිතනවා මේ මගේ සතිය කැඩුනේ මට සීල් නැති නිසා මට සතිය කැඩුනේ මට සද්ධාව නැති නිසා මේ සතිය කැඩුනේ මට වීර්ය නැති නිසා කියලා මොකද එයා ළඟ සද්ධාව අඩුයිනේ වීර්ය අඩුයිනේ. සීලය පිළිබඳවත් දෙකට දෙතාවකට අදහසක් නැති තියෙන්නේ. ඉතින් හරි ආසාවකුත් වෙනවා සමාධිය ගැන. මේ සතියේ කි සමාධියේ කිට්ටුම කාරණාව සතිය. මේ සතිය නැති වෙච්ච ගමන් Tamanට දෙස්ති ගන්නවා. මට මේ මේ කරදර සිද්ධ වුණා. ඒ කරදර වලට හේතුව සතිය නැති වෙන්න හේතුව මගේ ගුණයක් නුගුණයක් කියලා හිතලා සතිය නැතිවීම හැම වෙලාවෙම පශ්චාත්තාප වෙන එක ප්‍රත්‍යඥය ගතියක්. සතිය වෙදීම සඳහා ගීගියතර ලැබිලා පූර්ණ කායින භාවනා ඉදලා ගත කරනවා. ඒ සතිය නැතිවීම ආත්ම සංඥාවෙන් ගන්න. ඒක ලියලා කියන මේ ශ්‍රද්ධාව නැති නිසා, වීර්ය නැති නිසා, සීල නැති නිසා, අසුවිරු ඥාන නැති නිසා. ඉතින් මේ විදිහට කල්පනා කරන එකෙදී කර්මස්ථානාචාරවරයාට පුළුවන් තරම් කරුණු දක්වනවා. මේ සතිය කියන එක ස්වභාවික දෙයක් නෙමෙයි. ඒක අස්වාභාවයෙන් මතු කරපු දෙයක්. බුදුන් කෙනෙක් පහළ වෙච්ච නිසා බුද්ධ ශාසනය කියන්නේ ඒකටයි. ඒ නිසා මේක කරන යන අන්තිම අඩුපාඩු වෙනවා. ඒක නිසා පුළුවන් තරම් සතිය වැඩි වීම සඳහා වචන පාවිච්චි කරන්න, ක්‍රියා කරන්න, ජීවන රටාව සකස් කරගන්න කියලා යම් දවසක හිතනද බොහෝ වැඩ කරන අතර සතිය තඩමාරු කරගන්න පුළුවන්, සක්මන් කරන ගමන් සතිය පියන්න පුළුවන්. ඉදින්දා වැඩ කරන ගමන් සතිය පවත්වන්න පුළුවන්. පරියන්කේදී සතිය බොහෝ වෙලා පවත්වන ගුණයට ආවට පස්සේ යාට පේනවා දැන් නම් ඉස්සරට වැඩිය ව්‍යාපාරේ ලාභ තියෙනවා. නමුත් බොහෝ විට සතිය නැතිලා යනවා. බොහෝ විට උනේ මොකද්ද කියලා දන්නේ නැතු යනවා. මෙන්න මේ මේ වෙලාවේදී තමයි සෑහෙන විශ්වාසයක් තියෙනවා මම හොඳ සීලකයි ඉන්නේ. ඒ වගේම මම සද්ධාවත් තියෙන එනවට වැඩිය දැන් වැඩි. වීර්යයත් එනවට වැඩිය වැඩි. ඒත් වෙනදට වැඩිය අඩු වුණාට මොකද සතිය කිලින වෙලාවක් එනවා කියලා මෙහා ඒ දෙකට දෙතාවර තත්ත්වකටපත් වෙනවා මොකද සතිය පිළිබඳ නිත්‍ය සංඥාවක් ධානයින. සතිය ඒකාන්තෙම සුඛ සුබ ආත්ම නිත්‍ය එකක් කියලා. දැන් යායේ නිත්‍ය සුඛ සුභාත්ම අරගෙන තියෙන්නේ ස්ත්‍රීන් කෙරේවත් සල්ලි කෙරේවත් ලාභ සත්කාර කෙරේවත් නෙවෙයි සත්‍ය ආදී ගුණ ධර්මික. ඉතින් ඒක හොඳයි කියලා ඉස්සලා උදව් කරනවා. ඒලා අන්තිම බලනකොට ඒ සත්‍යයත් අනිච්ඡං ඒ සත්‍ය දුක්ඛං ඒ සත්‍යත් අනත්තං ඒ සත්‍යත් අසුභං මේ සත්‍ය බොහෝ ඇසුරු කරන්න ගියාට පස්සේ තමයි යෝගාවචරයට සත්‍යයේ තියෙන අනාත්ම භාවය දුක්ඛ භාවය, අනිත්‍ය භාවය, අසුභ භාවය පේනවා. ඒක සාදරයෙන් අපේක්ෂා කරනකොට සත්‍ය කියන්නේ නিত্য සුඛ සුභ දෙයක්. ඉතින් ඒකේ දෝෂයක් නෑ. ඒ ගතිය තමයි ආධ්‍යාත්මික ජීවිතේ වැඩනකොට වෙන්නේ. නමුත් දවසක මෙයා මෝරලා සත්‍ය හොඳට පාලනය කරතර ගත්ත වෙලාවේදී දැක දැක දැන දැන කිසිම වුණාක් නැතුවදී සත්‍ය ගිලින වෙලාවක් එනවා කියලා හිතන්න. එතකොට එයා දන්නවනම් මෙන්න මේ සත්‍ය ගිලුණා කියන්නේ අප්‍රමාදනේ. සත්‍ය කියන්නේ අප්‍රමාදේ නම් ප්‍රමාදනේ ප්‍රමාදයට වැටුණයි කියලා කනගාටු නොවෙන්න නම් පශ්චාත්තාප නොවෙන්න නම් දැනගන්න ඕනේ සතියත් අනිත්‍යයි. සතියත් දුක පිණිස හිටිනවා. සතියත් අසුභ පිණිස හිටිනවා. පිළිකුල් සාගත වෙනවා. සතියත් අනාත්මයි. ඉතින් ඒක මේ සතිය ගිලිහුණයි කියලා පශ්චාත්තාප නොවීමේ ගුණයක් හඳුන්වා දෙන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපට වචනේ අර්ථයෙන් දර්ශනයෙන් කියලා දෙලා කියනවා අන්න ඕකට තමයි කියන්නේ සති බලය කියලා. සතිය ගිලි වුණත් නොසැලෙන ගතිය තියෙනවනම් ඒකට කියන්නේ සති ඉන්ද්‍රිය නෙවෙයි සතිපට්ඨාන නෙවෙයි සති බලය. එදාට තමයි සතිය අත්‍යර්ථට ගත්තා වෙන්නේ. එදා තමයි සතියට විලංගු වෙගත්තා වගේ වෙන්නේ. එදා වගේ තමයි සතියට කුර ගහගත්තා වගේ. නාසනු දාගත්තා වගේ. පච්ච කොටා ගත්තා වගේ කැමැති වෙලාවට වැඩ අර ගන්න පුළුවන්. නමුත් එයා හැලෙන වෙලාවක් එනවා. අන්නේ හැලෙන වෙලාවට මේ කල්යාණ මිත්‍රෙක් වගේ පෞෂත්ව ભેදයෙන් පුද්ගලිකත්වයෙන් නෙවෙයි සලකන්නේ චෛතසිකයක් වෙන මේ සතියත් හැලෙන්න පුළුවන්. හැලෙනවා. අන්නේ හැලෙන වෙලාවේදී නොසලී හිටියොත් පමණක් ඊගා චිත්තක්ෂණේ සතිය පිහිටව ගන්න පුළුවන් වෙයි. සැලුනොත්, ඇඬුවොත්, පශ්චාත්තාප වුනොත් ගොඩාක් ගමනක් අරගෙන යනවා. හිත කෙලෙස් බරිතව සංස්කරණය කරමින් දුක් දෙමින් දාස භාවයටපත් වෙනවා. ඒ නිසා සතිය හැලුනට පශ්චාත්තාප නොවී ඉඳලා රාජාව රට්ටං විසම්පහාය. දිනෝ රට හරපියා යන රජ කුසේ මෙච්චර ආයාසයෙන් රස කරලද සතියත් හැලෙන්න පුළුවන්. ඒ මොකද සතිය අනිත්‍ය ධර්මයක් නිසා. තතිය දුක්ඛ ධර්මයක් නිසා. අනාත්ම ධර්මයක් නිසා අසුභ ධර්මයක් නිසා ඉතින් හරි අමාරුයි. අතිපට්ඨානේ සඳහා ගීගිය අතහරින යෝගාවචරයකට සතිය අනිච්ඡං කියලා තේරුම් ගන්න. සතිය දුක දෙන එකක් කියලා තේරුම් ගන්න. සත්‍ය අනාත්මය කියන එකක් කියලා තේරුම් ගන්න. සත්‍ය අසුභය කියන දෙයක් කියලා තේරුම් ගන්න. ඉතින් ඒක මෙතනදී මම මේ මගේ උපකල්පනයක් අනුව කතා කරන්නේ අපි කොච්චර විශ්වාස කරලා තව කෙනෙක් එක්ක කල්යාණ මිත්‍රෙක් කටයුතු කරත් ඒ කල්යාණ මිත්‍ර අතින් නපුරු වචන කියවෙන්නේ ඉඳී තියෙනවා. නපුරු ක්‍රියා වෙන්නේ ඉඳී තියෙනවා. නපුරු හිතවිලි එන්නේ ඉඳී තියෙනවා. අන්න එතකොට දැනගන්න ඕනේ මේක මට අහම්බෙන් වෙච්ච එකක් නෙවෙයි මේක වෙන දෙයක්. මොකද මෙහෙම ලොකු සංසි කියලා තියෙනවා මම වෙනුවෙන් උපදෙච්ච තව කෙනෙක් මේ ලෝකේ නෑ මට. මට උපය ගන්න තියෙන දේ වෙලාවට ඒ ටික වැඩ ගන්නවා මිස එහෙම කල්යාණ මිත්‍රෙක් නොලැබුණයි කියලා එයාගේ කල්යාණ මිත්‍රයෙකුණ අඩුවක්වත් මම මෙයා තැර දාලා යන තරහකින්වත් කෙනහිල්ලකටවත් නෙවෙයි මේ සතිපට්ඨාන වගේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරනකොට ලෝකයේ තියෙන සංසාරේ තියෙන ගැඹුරු අවබෝධ කරනකොට මේ වගේ පුංචි මුච්චි දේ දන්නේ නැත්නම් ඒක නා බොහෝ විට ආත්ම සංඥාව ඉඳලා පුද්ගල ભેදයෙන් දොස් කියනවා. ඒ නැත්නම් තමන්ට සාප කර ගන්නවා. ඒකලිය වල ඇති වෙච්ච කෙලෙසිය බොහෝ කල් රැපිල් රැපල් රැපිල් රැප් දෙමින් විශාල දුක්කලක් ඇති කරනවා. චිත්ත වීති ගණන් දුක් ඇති කරනවා. නමුත් මේක මෙහෙම වෙන්න පුළුවන්. ඒකේ හැටි තමයි කියලා ඒ පැමිණිද්දී කාගෙන ඉඳ එයා කල්යාණ මිත්‍රයේ ගුණ නොදන්න කෙනෙක් නෙවෙයි. එයා කල්යාණ මිත්‍රෙක් වෙන්න උනන්දු නොවන කෙනෙක්ට හොඳටම උනන්දු වෙනවා. උනන්දු වුණාට තව කෙනෙකුට මේ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාවෙන් කල්යාණ මිත්‍ර ප්‍රඥාවෙන් ප්‍රතිඥාවෙන් දිගටම ඉන්න බෑ. ඒ නිසා මේ අඩුපාඩුකම් ටික සතිපට්ඨානෙදී අස්පනා අපිට පේන. ඒක සර්වඥාන්සේ සූත්‍රයකට දාලා දේශනා කරන මේක ඉච්ඡර සම්බන්ධයක් වෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරන ආනන්ද මේ සතිපට්ඨාන තියෙනවා පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා දෙකක්. පණිදාය භාවනා කියලා කියන්නේ අරමුණ පේනවා සතිය පිහිටලා තියෙනවා සමාධියක් තියෙනවා භාවනා ඉදිරියට යනවා. ඒකට තමයි භාවනා කරන පටන් අරගත්ත අරමුණ හොඳට හාද වෙලා. හොඳට මුණට මුණ දාලා තියෙනවා සතිය පිහිටලා තියෙන බව දන්නවා. වෙනදට වඩා හොඳට ඒකලස් ගතිය සත සමාධියකුත් තියෙනවා. මෙහෙම කරගෙන කරන ගියම ඉඳ පාට අරමුණක් නැතුව යනවා. ඉත සම්පූර්ණයෙන්ම විසිරලා යනවා. වකිත දෑත බදා ගලිය ගැහුවා වගේ නන්නත් ආරලත් ඇරි ගහලා යනවා. ඉතින් ගිය ගමන් අර අපනිදාය භාවනා කියන එකක් දන්නේ නැති යෝගාවචරය හිතන්නේ මේ මොකක් හරි කවුරු හරි කැස්ස නිසා තමයි මේක උනේ. කවුරු හරි මේ දොරවහප නිසා තමයි මේ උනේ. මේ මధుරිකාව නිසා මේක උනේ. එහෙනම් තමයි මගේ සීලිය අඩුපාඩු නිසා මේක උනේ. එහෙනම් තමයි මගේ සතිය දුර්වල නිසා මේක උනේ කියලා අර වෙච්ච එකට බංකොලොත් නිදහසට කරුණු හොයනවා. යා දන්නේ නැහැ සතිපට්ඨාන ඉදිරියට යනකොට සතිපට්ඨානයේ විසින්ම සතිය කඩලා පෙන්නනවා. කඩනවායි. ආයේ මොකක්වත්ම දෙයක් නැහැ කඩනවා. කැඩුවට පස්සේ එතන කියන්නේ අපනිදාය භාවනා පේන එල්ලයක් නැහැ. හිත නන්නත්තරයි. අන්නේ අපනිදාය භාවනාව කරන වෙලාවේදී එයා නැවතත් සැරයක් විසිරිච්ච අලුව කොටු ටිකක් අග්ගලා කොටු ටිකක් පැන් ටිකක් දාලා පිටු කරන්න ASCII හිත නැවත පිටු කර ගැනීමේ ක්‍රම හිත නැවත පිටු කර ගැනීමේ උපක්‍රම දැනගෙන තියෙනවා. එහෙම නැත්නම් එයා හිතන්නේ මොකක් හරි වෙච්ච දෙයට දොස් කියලා නඩු දාලා මම මෙච්චර ගෙවල් දොරවල් තැහැලා මේ ශබ්ද තියෙනවා. මේ මధుරෝ ඉන්නවා. මේ දොරවල් වහනවා. මේ අරග මේක වෙනවයි කියලා බාහිරේ අංග සම්පූර්ණත්වයක් බලාපොරොත්තු එයා හිතන්නේ මේ භාවනාවෙන්මයි සතිය කඩන්නේ. ඒක බොහොම උසස් මට්ටමකදී වෙන්නේ කියලා හරුවත් දැන් සඳහන් කරනවා භාවනා ජීවිතය උඟා කියලා ගියාම සියලු කාරණා හොඳට තියෙද්දි හිත විසිරලා. හොඳ ලස්සනට එතෙන් නිකන් ඉතිහාසෙත් මතකයි. සතියත් අඛණ්ඩයි. මෙන්න විසිරලා. මෙන්න මෙවැනි දෙයක් උඹ භික්ෂුණීන් වහන්සේලාට කියලා දුන්නාද කියලා ආනන්ද හඳුනෙන් අහන. පණිදාය භාවනා. ආනන්ද හඳුනගෙන සාංශ මම අහලා නැහැ. ආ එහෙනම් දැනගනි සතිපට්ඨානේ දියුණු මට්ටමට ගියාම පණිදාය කියලා එල්ලයක් සහිතව සතිය පෙනිපෙනී සමාධිය පෙනිපෙනී යන භාවනාවක් තියෙනවා. එල්ලයක් නැති අරමුණක් නැති නිමිත්තක් නැති සතියක් නැති සමාධියක් නැති නන්නත්තර වෙච්ච ගතියකුත් තියෙනවා. මේ දෙකේ සාපේක්ෂතාවය තමයි මේ නොසලින මනස කියන්නේ. මේ දෙකට සාපේක්ෂව බලන ගතිය තමයි මේ උපේක්ෂාව කියලා කියන්නේ. ඉවසන ගතිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේකත් අපේක්ෂා කරපන්. අපේක්ෂා කරුවට පස්සේ Tamanට මේක භාවනා වෙන එකක්මයි. මගේ වැරද්දක්වත් පුද්ගල දෝෂයක් නෙවෙයි කියලා යන්න පුළුවන් නම් හරියට රම්බර පාසකේ වාහනයක් කරන යනකොට සම්පූර්ණ පාර පුරා මීදුව. එයා දන්නා මීදුම තිබුණාට පාර නැත්තේ නෑ. වේගෙන් යන්න බෑ වංගු සහිතයි ලෙසන සුළු යා අඩි 4 5ක් අඩි 4 5ක් යනකොට හැප්පෙන දෙයක් නැහැ. වීදු වීදුමේ යන්න පුළුවන්. ඒකයි රම්බට පස් උඩරට පැත්තේ ඉන්න ඩ්‍රයිවර්ලගේ තියෙන ගුණේ. නමුත් මේ මීදුම අයින් වෙනකන් ගිහලා මීදුමේ පැත්තෙන් දාලා යන්න ගියොත් එහෙම නෑ පාර බොහොම පටුයි. හැබැයි හැප්පෙන දෙයක් නෑ. එතකොට කරන්න තියෙන්නේ වාහන නතර කරන්න නැතුව හිමීට හිමීට අර පේන අඩි 3 4 යනකොට වංගු වෙවි වංගු වෙවි උඩහට ගියාට පස්සේ මීදුම තිබුණාට වේගය අඩු වුණාට හැප්පිලා නැතුව ආවෙලා මොකුත් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට දන්නවනම් මගේ හිත වික්ෂිප්තයි. දැන් සතිය නෑ කියලා කියන්නේ මුකුත් කරදර වෙන්න එපා. මේක අපනිදාය භාවනාවක් කියන්නේ. මම පුළුවන් ද මේ වෙලාවේදී විශ්වාසයක් ඇති කරගන්න. ආත්ම විශ්වාසයක් ඇති කරගන්න. ආපු මගට ගෞරව කරගෙන නොසැලී ඉන්න මුක්කක්වත් නැතුව සුම්මයිද තමයි තියෙන්නේ. නිකන් හිටපන්. කාටවත් බෑ. කාටවත්ම බෑ. එයා බොහෝ විට සැක කරනවා. මේකට විදහාට පිළියම් කරන්න ඕනේ. එතකොට බුදුසසුන කියනවා පිළියම් කළ යුතුයි කියලා සැක තියෙනවා නම් පමණක් හොඳට මතක ගන්න. සැක තියෙනවා නම් පමණක් ඒ කලබලයේ යස්සේ බලන්න හොඳට කලබල වෙච්ච ප්‍රමාණයට ආය නැති වෙච්ච මූල කර්මස්ථානේ මතුවෙනවා. එතකොට ආය මූල කර්මස්ථානේ සරණ යන්න. ඒ නැත්නම් බුද්ධානුසුති ටිකක් කරන්න. ඒ නිසා මෛත්‍රී ටිකක් කරන්න. මේ නිස්සන් වලදී මම කියනවා ආයසරක් මම දැන් මෙතන කියන එකට හිත ගන්න ඉවරයි. ගත්ත ගමන් ආයසරයක් හිත හිත ඇවිසිලා තියෙනවා. ආනපානේ නෑ. ආශ්වාස ප්‍රශ්වාස වෙන් කරලා බැරුවේ. දැන් බිම්බි මැකිලෙන් බලන එකට නොපෙනෙයි. නමුත් මම දැන් මෙතන ඉන්නවා කියන එක තියෙනවනේ. අන්න එතන දාපු ගමන් අර අනිශ්චිතතාවය නැති වෙලා කලියුත් මේකයි කියලා ඉල්ලයක් එනවා. ඊට පස්සේ ආයෙසර ටිකක් කලන්ට කවන පාන මත විලා ආයෙකට හිත දාගමු ආයෙත් ගිහලා ආයෙත් tempatuට යනවා. එතකොට එයා සාධනීයයි. සතිය වුණත් නැති වෙනවා අනිමිත්ත වුණත් නැති වෙනවා අරමුණු වුණත් නැති වෙනවා සමාධි වුණත් නැති වෙනවා ඕකට ඊසాత බැඳගෙන කපපු යද්ද ගන්න අඬන එක නෙවෙයි කරන්න තියෙන්නේ සැක එනවා නම් ඒකයි කෙලෙසි කියන්නේ ඔබ නැවතත් මූල කර්මස්ථානේ මතු කර ගන්න බලපාන එහෙම නැත්නම් ඊට වැඩිය ලොකු පරාසයක් ඇතුළත හිට බුද්ධ අනුස්සතියේ මෛත්‍රියේ නැත්නම් මම දැන් මෙතන කියන තැනට අරගෙන ඊට පස්සේ හිත කීකරු වෙච්ච ගමන් ආය මූල කර්මස්ථාන දාන කියලා ඍජුවම ආනන්ද සප්පාය පොට්ටපාද වගේ සූත්‍රවල සරුවත්ංශය සඳහන් කරලා තියෙනවා. ඉතින් අන්න ඒක වෙච්ච කෙනාට විතරක් තනියෙන් භාවනා කරන්න පුළුවන්. එයා ඔය කැලේකට ගිහිල්ලා භාවනා කරත් ගල් වෙනක භාවනා කරත් ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා විසුරුනාට පස්සේ දෙවන්නේගේ කමඨාන් සුද්ධ කිරීමකින් තොරව මම කලියුත්ත දන්නවා. එහෙම නැති කෙනා මේක පිළිබඳව කරන්නේම නිත්‍ය සංඥාවේ අඩාහු ගන්න. සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් ආත්ම සංඥාවෙන් ඇයි මට මෙහෙම වුනේ? කවදාකවත් හිතන්නේ මේ භාවනා දියුණුවකට ස්වර්ණමය යතුරක් කියලා හිතන්නේ භාවනා කැඩිලා වැටිලා කියලා. ඉතින් ඒක නිසා එහෙම කැඩෙන තැන්, එහෙම වැටෙන තැන් අපේ ආධ්‍යාත්මික ජීවිතයේ පන්නරේ තියන්න අනිවාර්යයි. ඒක එනවමයි. මුගදෙනේ කියන්නේ මේ කවුරුහට ඕනියම් කරලා එහෙනම් මට මේ අංජනමක් කවලා වහ කවලා මගේ ඔළුව අවුල් වෙලා මෙච්චර ලස්සන කිය බහනවා ඇයි කැඩුනේ කියලා. ඉතින් ඒ හේතුව මොකද අර සතිය, සමාධිය, නිමිත්ත වගේ දේවල් පිළිබඳව නිත්‍ය සංඥාව. ඉතින් එහෙම නිත්‍ය සංඥාවක් කාට හරි හිතේ ඇති වුණොත් එයාට කවදාවත් මේ ත්‍රිලක්ෂණේ පළවෙනියෙම තියෙන අනිත්‍ය අවබෝධ කරන්න බෑ. එයා අනිත්‍ය පිළිබඳව මොකක්ද පටලවාගෙන තියෙන්නේ. ඒක නිසා මේ අනිත්‍ය හැම තැනකදීම සිද්ධ වෙනවා. කිසිම වෙලාවක කාටවත් කියන්න බෑ බුදුහාමුදුරුගා අනිත්‍ය නෑ බුද්ධ ධර්මයේ අනිත්‍ය නෑ සංඝයාගේ අනිත්‍ය නෑ සතිය අනිත්‍ය නෑ කියලා කියන දෙයක් නෑ. ඒසයි විශාල පොතක් කරපේ මහසි සාඩු ස්වාමීන් වහන්සේ ඒ පොතේ මුලදී හඳුන්ලා දෙන්න හදපු හැම සෝබන චෛතසිකයක්ම වෙරගෙන විස්තර කරලා පෙන්නන මේ හැම චෛතසිකයක්ම දුක පිණිස හිටිනවා. මේ වඩන ලද හැම ගුණයක්ම අනිත්‍ය පිණිස හිටිනවා. මේ වඩලද හැම ගුණයක්ම චෛසිකයක්ම අනාත්මයෙන් පිට හිටිනවා. එතකොට ඒගොල්ලන්ගේ කෘත්‍ය හමාර වුණාට පස්සේ ඒගොල්ලොත් ඇවිල්ලා මමත් අනිත්‍යයි, මමත් දුකයි, මමත් අනාත්මයි කියලා පෙන්නලා සමුගෙන යනවා. සමුගෙන යන වෙලාවේදී යෝගාවචරය රාජාව රට්ටම් 25 දිනුරට හැරපියාන රජකුසේ බොහොම ස්තුතියි හමුදා සේවාවක් කරා. ඕගොල්ලෝ පෙන්ෂන් යනවා. ස්තුති කරුවා සෙබලට පෙන්ෂන් දුන්නා. මේ සෙබලත් එක්ක වෙන ගමනක් යන්න බෑ. එයා යන වෙලාවේ එයා යන්න අරින්න. ඒ වගේ අතහරින්නේ නැති මොකක්වත් නැහැ. ඉතින් ඒක නිසා කල්යාණ මිත්‍යා එතකන් අපි පාවිච්චි කරන්නේ මෙවලමකට විතරයි. ආයුධයකට විතරයි. ආයුධය පාවිච්චි කරාට පස්සේ දිගටම ඉන්නන ඌ කල්යාණ මිත්‍යට ඌ ගෙවලේ. ඒක අපරේති. ඒක එලවන්න බැරි යකෙක්. කල්යාණ මිත්‍යා වැඩි වුණාට පස්සේ එහිමීට මාරු. ඒක තමයි කල්යාණ මිත්‍ර ගුණේ. නිසා තමනුත් කාට හරි උදව් කරනකොට කවුරු හරි හිතනවා නම් මට නැති බැරිදි මේ මිනිහා උදව් කරන්න ඕන කියලා මතක තියෙන පිහි අනින්නේ ඌ තමයි. වහ දෙන්නේ ඌ තමයි. කිසිම කෙනෙකුට එහෙම විශ්වාස කරන්න බෑ. කල යුත්තේ කරන්න ආභිවීම සාසනික සම්පදා. පිනක් කරගන්න අවස්ථාවක් පින කෙරුවා ඉවරයි. ඒක කරන්න බෑ දෙමාපියන්. ඒක කරන්න බෑ ගුරුවරුන්ට. ඒක කරන්න බෑ දේශපාලනඥයන්. ඒක කරන්න බෑ ආර්ථික විශේෂඥයන්. මොකද ඒගොල්ලෝ පිටිපස්සේ තියෙනවා කතා අදහසක් මේ කරපු දේෙන් යමක් ආපහු බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඊයේ පෙර ගියපාර කරපු ගාතාවේ තියෙන කල්යාණ මිත්‍රන්ගේ ಗುಣ සියල්ලම දිනු කරා. එවැනි කල්යාණ මිත්‍ර ඇති ඇත්තෝ බුද්ධෝත්පාද කාලයක පමණයි තියෙන්නේ. ඉන්නේ දැක ගන්න පුළුවන් වෙන්නේ බුදුබණ ඇහුවොත් විතරයි තේරෙන්නේ. ඒ එකක්වත් අවලංගු වෙන්නේ ඒ කල්යාණ මිත්‍රාගෙන් සුවාදීනව මට ජීවත් වෙන්න පුළුවන් කියන එකේ කිසිම අව탁සිරුවක් නැහැ. තෙදක් පෙන්වන්නේ. කුළු ගැන්වීමක් පෙන්වන්නේ. ශක්තිමත් වීමක් පෙන්වන්නේ. ඒකට බුදුරජාණන්සේ කිසිසේත්ම මෙවස මෙච්චර ඉගෙනගෙන මාව ගැන මගෙන් ස්වාධීන වෙන්න හදනවයි කියලා කදාකත් බුදුරජාණන්සේ පශ්චාත්තාප වෙනවා. අපි හිටපු කේමනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාවනා කරලා කරලා යම් කිසි කෙනෙක් සමතේ හරහා නිවන් දකින්නට කියන්නේ චේතෝ විමුක්තිය කියලා. ප්‍රඥාව හරහා නිවන් දකින්නට කියන්නේ පඤ්ඤා විමුක්තිය කියලා. බුදුන් ලුක්ලාන්ද කියනවා චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද? චේතෝ චිත්ත භාවනා කරන සමාධි භාවන. සමාධියෙන් සමුගන්න එක. ඉතින්ට යනකම් වැඩගත්ත සමාධිය පැත්තකට දැම්මට පස්සේ තමයි නිදහස් වෙන්නේ. තාම සමාධිය වැඩ ගන්නවනම් තාම ලාසයි, තාම ගෝලයි. සමාධිය හොඳටම වැඩන්නේ ඒක විමුක්ත ලබනවා. ප්‍රඥා විමුක්තිය කියලා කියන හොඳටම ප්‍රඥාව ලැබ ප්‍රඥාව වැඩගත්තට පස්සේ ප්‍රඥාව පැත්තකට දානවා. එහෙම නැත්නම් තාම දාසයි. නැත්නම් තාම බන්ධනයක්. නිසා ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ ප්‍රඥාවෙන් ඉහළටම ගිහිල්ලා වැඩ අරගෙන ප්‍රඥාව පැත්තකට දානවා. හරියට මේ රිටිපයින් මනුස්සයා ඉහළට වෙනකන් රිට දිගේ ඉහළට ගිහිල්ලා රිට Java යන රිට විසි කරන්න එපාය. පිම්ම ගන්න. පිම්ම ගන්න රිට විසි කිලිල්ල එන්නේ. නැත්තම් තරගයක් නැහැ මෙතන. දිනුමක් නැහැ අන්නේ වගේ මේ පාවිච්චි කරන දේ කුල්ලූපමං ගෝබික වේ ධම්මං දේශිස්සාමි මහා සරණත් ආයනෝ ගහනත්තා මේ දින ධර්මයවත් අල්ලබදා ගත්තොත් එයාට ආදාසෙක් වෙනවා එයාට ධර්මේ බරක් වෙනවා මේක පාවිච්චි කරපන් ඒකට විඳ පාවිච්චි කරන පහුරක් වාගේ ඊ ගොඩ වීම සඳහා පමණයි ඒක අල්ලගෙන ගොඩ බිමෙත් කරේ තියන්නේ යන්න නෙවෙයි. අද බුද්ධඝං කාර්යයට භාවනා කරගන්න බැරි ওই කාරණාව නිසා. එයා මේ ඔක්කොම කරේ තියනවා අපි තමයි මේ ධර්මද්වීපේ ඉන්නේ අපි ළඟ තමයි ධර්මයේ තියෙන්නේ. අපි මේක අරසා කරන්න ඕනේ කියනවා ඒ ගෙවලේවා. ඒවට කියන්නේ බුම්මාටු බුම්මාටු කියලා. ඒ නැත්තම් කියනවා බහිරවයෝ කියලා. රකින්නවා මිසක්ක ඕටේකේ රසක් නැහැ. රස ගන්න නම් ඒකෙන් වැඩ අරගත්තට පස්සේ ඒක අයින් වෙන දෙයක් බව තේරුම් අරගන්න ඕනේ. ඒ සඳහා සරුවචනාංශයෙන් පෙන්ලා තියෙන නිදර්ශනවලදී ඒක පේන්නේ නිකන් අහම්බයක් වාගේ තමයි. ඔය පාර්ලී වනයේට වඩින්න වෙච්ච වෙලාවේදී සරුවචනාංශය අතහරින්නේ සංඝයාගේ දෝෂයක් දකලා නෙමෙයි. මේ සංඝයා කියන ඒගොල්ලන්ගේ වැඩ කොල්ලන කරගන්න පුළුවන් කියලා. ඒක සර්වඥාන්සේට සංඝයා කරන කෙනෙහිල්ලක් අපේ පැත්තෙන් බලනවා. සර්වඥාන්සේ කියන පින්නපාත ආහාරක භික්ෂුවක් කර කිසි කෙනෙක් ඉන්නපාමා බලන්න කියනවා. පින්නම් පාට කිට්ටුවල අහනවා ආනන්ද සෝවාන්සේගෙන්. ආනන්ද මෙතන ඉන්න සංඝයා වහන්සේලා කිසිම කෙනෙක් මං ගැන අපේක්ෂාවක් තියනවද? මම මයිනම් මේ කිසිම කෙනෙක් ගැන අපේක්ෂාවක් නැහැ. මම දීලා තියෙන ධර්මයේ මේගොල්ලන්ට සම්පූර්ණ ස්වාධීන වෙන්නයි තියෙන්නේ. කාට හරි අපේක්ෂාවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියන්නේ. මම කිසිම සංඝයා ගැන පරිහරණය කරන්නේ නැහැ. සංඝයා මං ගැනත් අපේක්ෂාවක් තියන්නේ. මම කියන්න තියෙන දේ කියලා තියෙනවා. ඒක හරියට නිකන් මේ බෙගෙන වෙලා කැපුවා වගේ සංඝයාත් එක්ක බුදුහාමරන් තියෙන අපේක්ෂා ගතිය මූණ බලන ගතිය දැන් අනිත් ආංගන අල්ලා දෙයනේ මුණ බලාපං ස්වාමිනේ දෙය දෙයෝ මුණ බලාපං කියනවනේ බුදුරජාණන්සේ මුණ බැයිලක් නෑ අපිට කියන්න දෙන්නේ කියලා තියෙනවා හම්බ කරන කාපක් මගේ මුණ බැලුවා කියලා මොනවාක්වත් ලැබෙන්නේ නෑ මේ සද්ධාවන්ත බෞද්ධයා නැත්තම් මේ සදාචාරවාදියා බුදුහාමුදුරෝ গুপ্ত බලයකට දීගෙන දේව ආරුඩ කරගෙන රැස් විහිදුවාගෙන දහට රියන් කරගෙන මොනවදෝ කරන්න හදනවා මුන්නාන්සේ ළඟට ගිහලා පිටිත් නුලකට ගත්තාම ඔය ගෑනට බබෙක් හම්බ වෙයි පුතාට ඉංග්‍රීසි පුරාන්න පුළුවන් වෙයි. මට රට යන්න හම්බ වෙයි. අයියෝ බුදුහාමුදුරුවෝ කල්වල්පල් කානුවර දාලා තියෙන හැටි. මේ අනිත් ආගම් වල තියෙන හේරම ටික දාගෙන පිරිත් නූල් කඹ වාගේ යට ගහගෙන ඉනවා. පිරිත් නූල ගලවල විශ් කරන්නේ. හැමදාම පොතේ පුතමෝට බබාට නෝනට බබෙක් හම්බ වෙනවා. එහෙනම් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. එහෙනම් තමයි රට යන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වගේ වෙලාවට ලංකාවට වැඩියොත් එහෙම මොන වගේ දෙයක් වෙයිද කියලා කියන්නේ. දැන් පොල්ඩල් බෝතලයක් කරන්නේ වාබීලා නැහින්ද. මේ අමනයෝ මෙච්චර වටිනා ධර්මයක් අතර දීලා තියෙදි කලයුත්ත කරන්නේ නැතුව තාමත් බුදුහාමුදුරට දේවාරූඪ කරගෙන වෙන ආගම් කෙරුවා වගේ බුදුහාමුදුරට වැඳපුවාම මට මේ කාරණා වෙයි කියලා. මම මේ බුද්ධ ගෞරවයක් නැතුව කතා කරනවා නෙවෙයි. ආරම්භයේදී කාටත් ඒක අවශ්‍යයි. නමුත් දැනගන්න ඒක අයින් වෙච්ච දවස් තමයි අපි හරියට බුදුහාමුදුර දන්නේ. නිසා රහත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ හදන් වහන්සේ කියන්නේ අසද්දෝ කියන වචනේ සද්ධාව කැළම නැති කෙනා තමයි රහතන් වහන්සේ. උන්වහන්සේට ශ්‍රද්ධාවක් ඕනේ උන්වහන්සේ අත්දැකලා තියෙන්නේ. අකතඤ්ඤෝ කළගුණ නොසලකන කෙනා තමයි රහතන් වහන්සේ. කාටවත් කළගුණ සලකන්න ඕනේ නැහැ. යා කරන්න ඕනේ බුදුහාමුදුරණ කරලා ඉවරයි. රහත් වෙනකොට බුදුහාමුදුරණ කරන්න ඕන ගෞරවය කරලා ඉවරයි. ධර්මයට කරන්න ඕන ගෞරවය කරලා ඉවරයි. සංඝයාට කරන්න ඕන ගෞරවය කරලා ඉවරයි. නිසා අක්සද්දෝ අකතඤ්ඤෝ කියලා මේ ධම්මපද වගේ ප්‍රසිද්ධ ගාථාවල රහතන් වහන්සේ හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් ඒක හුඟක් අමාරුයි. පාලාත පන්ති ළමයකට හෝ හැදින වයස ළමයකට හෝ සාසනයට ආපු අලුත කෙනෙකුට තේරුම් ගන්න බෑ. කියන්නත් එපා. කියපුවාම ඒක මහා අවුලක් වෙනවා. ඒගොල්ලන් කියනවා අපි මුලදි කොට එන්න බුදුහාමුදුර සරණ කර ගන්නවා, පිහිට කර ගන්නවා. නමුත් කරගෙන කරගෙන යනකොට උඹේ කක්කොල් දෙක හයි වුණාට පස්සේ කොන්ද හයි වුණාට පස්සේ කාටවත් බගෑවෙන්නේ නැතුව, කාටවත් යාපු වෙන්නේ නැතුව ඉන්න පූර්ණ මානසිකත්වයක්, පූර්ණ මානසිකත්වයක් පූර්ණ සෞඛ්‍යයක් දෙන ධර්මයක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. ඒක දන්නේ නැත්නම් තමයි සැකේ. ඒතකොට තමයි බුදුන් දිව්‍යයක් වගේ සරණ යන්න වෙන්නේ. ඉන්ද්‍රජාලියක් වගේ ගාන්ධාරියක් වගේ සරණ යන්න. උදාහරණ නෑ මම ගාන්ධාරියෙකුත් නෙවෙයි, දෙවියෙකුත් නෙවෙයි, බ්‍රහ්මයෙකුත් නෙවෙයි, මිනිස්සෙක්. උඹත් මිනිස්සෙක්. මම මෙන්න මේ කියලා දෙන්න කෙරුවොත් උඹ උඹෙන් ස්වාධීන වෙයි, බුදුන්ගෙන් ස්වාධීන වෙයි, ධර්මයෙන් ස්වාධීන වෙයි, සංඝයාගෙන් ස්වාධීන වෙයි, කල්යාණ මිත්‍රන්ගෙන් ස්වාධීන වෙයි. ඒ ස්වාධීන වුණා කියලා කියන්නේ ඒක පහත් කළ සැලකීමක් නෙවෙයි. ඇත්තටම ඒවයින් වැඩගත්ත කෙනාට තමයි මේ බුදුජානනාංශිකේ තියෙන මේ සර්වඥතා ඥානේ නැතුවම බැරි කෙලවරක් තමයි රාජාව රට්ටම් විජිතම් පහය. විශාල යුදයක් කරලා දිනුව රටක් දිනාගෙන ඒ රට හැරපියා යන රජ කුසේ. ගියාට පස්සේ තමයි එයාට බුදුරජාණන් වහන්සේ නියම පෞරුෂත්වයක් තියෙනවා. නියම කංග වේන එකේ තනියංග වගේ තනියම හිට ගන්න පුළුවන් කියන පෞරුෂත්වයක් තියෙනවා. අනික හැම නායකයෙක්ම Tamanට ගෝල බාලයන්ගේ ආත්මය මිලිකලා යට කරලා දෙවැන්න බවටපත් කරලා පහත් කරලා තුච්ච කරලා දාස කරලා බල බැලහින සත්‍යපත් කරලා බත් බූසය බවටපත් කරන්නයි අනිත් නායකත්වය තියෙන්නේ. බුදුන්සේගේම හිතකවත් නැහැ. මම ගියේ ධර්මයට කරු කරගෙනයි ධර්මයේ මගේ ගුරුන් ආශි උඹත් ධර්මයේ කරු කරපන් කරු කරොත් උඹටත් බුදු වෙන්න පුළුවන් උඹ මට වඳින්න ඕනේ නැහැ එදාට මම බුදු ධර්මයට වැඳා උඹ මට වැඳලා ප්‍රශ්නයක් නැහැ මෙතෙන්ට එනකම් නමුත් ඒ වැඳුම් ගන්න නෙමෙයි මේ කතා කරන්නේ මේ නායකත්වයක් දීලා මම උසස් උඹ බහත් කරන්න නෙවෙයි ඒ කරන හැම එකක්ම කෙලෙසක් පාඩපත් වෙන නිසා අවසානයේ රාජාව රට්ටම් විචම්පහය ඒකෝචරේ කග්ග විසහන කප්පෝ උදිකලාවයන් එකලා ජීවිතයට ඵලයන්. ඒක බැරි නම් කෙලස්. ඒ ගැන හිතන්නවත් බැරි නම් ඒ තරම් කෙලස්. ගියයි කියලා හරියන්නේ නැහැ. ගියයි කියලා හරියන්නේ නැහැ. ගියාට පස්සේ ගොඩක් සන්නහ බැඳ ගන්න වෙනවා, සටන් කරන්න වෙනවා ඒක ඇති කරන්න. කොහරින් වර ඒත් අපිට ටෝච් එක කැරමිකයක් ගිනිපන්දව කොන වෙන වෙලාවකුත් තියෙනවා. නමුත් උත්සාහ කරනවා. පුළුවන් තරම් බලනවා. දෙවන්නේක් නැහැ. Tamanටම Tamanගේ ස්වාධීනත්වය ගන්න පුළුවන් එක තමයි මේ manussත්වයේ පිපෙනවා කියන්නේ ඔකට. manussත්ව විකසිත වෙනවා කියන්නේ ඕකට. ඉතින් ඕක වෙනවයි නිවන් දකින්නයි සමාන නිසා නිවනට දෙන්න පුළුවන් දොස් නැති නම තමයි manussත්වය කියන්නේ. අනම්මනම් දේවල් පැත්තක දාලා manussකම මතුවලා එනකොට කොහොමද ස්වාධීනයි. අපි ඉපදුනේ ස්වාධීනව, මැරෙන්නේ ස්වාධීනව. මේ ජීවත් වෙන ටිකේදී අරය නැතුව බෑ මෙහා නැතුව බෑ අර ධර්ම නැතුව බෑ මේ ධර්ම නැතුව බෑ අර පක්ෂේ නැතුව බෑ මේ පක්ෂේ නැතුව බෑ අර ප්‍රත්‍ය නැතුව බෑ මේ ප්‍රත්‍ය නැතුව බෑ කියනවනම් ඒකෙන්ම තමන්ගේ දාසකත්වය තියෙනවා. తాවකාලික පාවිච්චි කරලා කමන්නේ දාසකත්වයෙන් මිදීමේ උපක්‍රමයක් විදියට. ඉතින් ඒක නිසා මේ ගිය පාර කරපු ධර්ම දේශනාවත් අද ධර්ම දේශනාවේ මුල හරියත් අග හරියත් එක ගැටල පැටලෙන්න දෙයක් නැහැ. හොඳට තේරුම් ගන්න හොඳටම කල්යාණ මිත්‍ර ගුණ දැනගෙන හොඳටම කල්යාණ මිත්‍ර ඇසුරු කරන කෙනාට කල්යාණ මිත්‍රන්ගෙන් සුවයක්ත වීම එච්චර චිත්ත පීඩා දෙන එකක් නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුර ප්‍රධානම කල්යාණ මිත්‍ර කරගන්න මේ කාර්කාණ අඩංගු ධර්මය බුදුන් දෙත් ගුරුවරයා වෙච්ච බව සලකනද ඒකේ අඩුපාඩු නිසායි අපිට මේ සංසාර දුක් විඳින්නලා තියෙන්නේ යම් දවසක ඒව පිළිබඳව පූර්ණ විශ්වාසය ඇති වෙනකොට මේ මනුස්සයා ඒ පූර්ණ විශ්වාසය ඇති වෙච්ච මනුස්සයාට ලද්දස්සාසු බුද්ධ ශාසනයේ බුද්ධ බුද්ධ ශාසනයේ ආස්වාද ලැබපු කෙලෙක් පාඩපත් වෙනවා. නියත ගතිකෝ සම්බෝධි පරායනෝ අපාගත වෙන්නේ. ඒකාන්තේ නිවන් දකිනවා. මොකද එයාගේ ආත්ම විශ්වාසය ඇති වෙනවා. අද දවසේ ධර්ම දේශනාවත් මේ අසීමිත අමාරු කටයුත්තක් කරන යන පිරිසට ඒ ආත්ම විශ්වාසය අවික්ක ප්‍රසාදයේ පිණිස මෙතෙක් වඩලද කල්යාණ මිත්‍ර සහ අසුර කළද කල්යාණ මිත්‍ර තව තවත් වපරණංගවා ගන්න වර්ණංගවා ගන්න ශක්තියක් ධෛර්යයක් ඵලයක් මේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ශිල් දිනාට ජනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසරයි ධර්මදේශනා සතිವಾರයේ સમાપ્ત කරන්න ඉස්සලා කාට හරි ඒ සම්බන්ධව ධර්මදේශනා සම්බන්ධව හෝ වෙන අවස්ථානුකූලව කිය යුතු කලිත ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්න කියන්නේ නැත්නම් අපි ඊතාවතාචාති ගාථා සජ්ජහනා කිරීමේ සතිವಾರයේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වේදනා ධම්මාකස්නේ මේ හතරම ක්‍රියාත්මක වෙනවා ස්වාමීන් වහන්සේම චිත්ත වීතිය. මොකද්ද චිත්ත වීතියක් කියලා වර්ණ ගන්න? එහෙනම් අපිට හැම මේ පංචේන්ද්‍රයන්ම ගන්න මේ අපි ගන්න මේ උපාදාන කරගන්න දේවල් වලින් හැම එකටම හැම එක දෙයක් එක්කම අපි මේ හතරම වේලාම ක්‍රියාත්මක වෙනවා අපිට. දැන් චිත්ත වීතිය කියන වචනේ විරල් කරණයක් වෙන්නේ. ඒකේ අර්ථකථනය මොකද්ද චිත්ත වීතිය ගන්න අපි අරමුණු ගන්න එක ඒක හැමතිස්සෙම මේ මේ හතර තිස්සෙම ඉතින් කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව එතරම් එතරම් ඇතිවීමෙන් හැම මේකත් එක්කම අපි ඔක හතරම පත් වෙනවා ස්වාමීන් වහන්සේ. හැමතිස්සෙම. එතකොට මිත්‍යා දෘෂ්ටි කෙනෙක් හැම වෙලාවෙම කායනුපස්සනාව කරනවා කියන අදහසක් වෙනවද? නෑ මම ධර්ම මාර්ගයේ වැටිච්ච කෙනෙක්. ඔව් එතකොට ධර්මවාදී වැටිච්ච කෙනෙක් හැම වෙලාවෙම විචිත්ත වීදයක් විදයක් පාසා අනුපස්සනාවේ ඉන්නවා කියන එකක්ද කියන්නේ? අපි සමහර සකස් කරගෙන යන ගමන යනකොට මේ ගමන අපිට ඒක හිතන්න හිතලා අපි මේක සකස් කරගන්න ඕනේ සමහරවිට ඒ ඒ තුන අපි මේ හතර බෙදාගෙන සකස් කර ධම්ම ධම්ම ධම්ම පැත්තට අපි හදවන්න අපේ චිත්ත සිත හරව ගන්නකොට ඔය කියන්නේ අපිට ගාක් ඔය ප්‍රකාශ කරන්න ඉසලා පසුවිම සකස් කරන්න ඔය කියන මාතෘකාවට ගේන්න හිත කියන එක මේ වගේ තනි හිතෙන් පහළ කරන නෙමෙයි හිත වීදි දිගේ පහළ වෙන්නේ කාගේ හිතත් නිවන් දැක්කත් නැතත් එකයි. දන්නේ නැති විශාල જાතියක් ඉන්නවා. ඒක වෙන කෙනෙක් කරන දෙයක් කියලා ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටි කියන ඒගොල්ලන්ට මේ කතාව අදාළ නැහැ. සාකච්ඡා කරන්න බෑ. පිළිගන්න කට්ටියක් ඉන්නවා. තාම මේක උත්සාහ කරලා නැහැ. ඒගොල්ලන්ට මේක අත්දකින්නත් බෑ. පිළිඅරගෙන යම් ප්‍රමාණයට භාවනා කරපු කෙනෙකුට පේනවා මේ චිත්ත නියාමයක් වැඩ කරන්නේ මේක උඹට අයිති නැහැ. ඒ චිත්ත නියාමයේ උඹ භාවනා කරත් නැතත් ඔච්චරම තමයි. ඒක තේරුම් ගත්තට පස්සේ මේ චිත්ත නියාම වෙන මොකටද දුක් පීඩා ගන්නෙ? කොහොදෝ යන න්යාමයකට වැඩ කරන චිත්ත පීඩාවකට ඇයි මේ මම දුක් ගන්නෙ? අන්නේ දුක් ගන්න එකට පුත්තත් දැනයි කියන දුක් ගන්න නැති එකට ආර්යයන් වහන්සේ කියලා කියනවා. දුක්ගත යුත්තක් එහෙම කියලා හරියන්නේ නැහැ මේ මගේ දරුවා කෙරුවේ මටයි කෙරුවේ කියලා අඬාව ගන්න මිනිස්සයා කොහොමඩක්වත් දුක් ගැනීම පරමාර්ථය කරගත්ත කල්පනාවක් නෙදී ඌට පුත්තජනය කියලා කියනවා. ඌ මොන දෙයකින් හරි අහල පහල දින කන්දල් ඔක්කොම ඔළුවේ දාගන්න. මේ කොහොමද වෙන්නේ චිත්ත විද්‍යාව ඌට අයිතිත් නැහැ. අවජාතක චිත්ත විද්‍යාවක් තියෙනවා. දැන් අපි දැන් යම් කිසි දෙයක් දැන් දැකලා හරි මේකෙන් ගන්න පන්සල ගන්න එක අපිනේ මේක හැප්පෙන්න ගිහිල්ලා මේක මේක අපි දැන් බදාගන්න හත වෙන දෙයක් අපි කියන වචනේ ගත්තොත් වැරදි මම ඔව් බදාගෙන අපි එකෙන් දුක් විඳිනවා අනෙක් ඒ මට කිසි දෙයක් දුක් විඳිනවා කියලා නියාමයට ගියොත් කාටවත් නිවන් දකින්න බෑ ඔක්කොම මේක දන්නවා කිව්වොත් හැම එකනම නිවන් දැකලා තියෙනවා ඒක ප්‍රතිපදාවට ඉඩක් නෑ ඒ නිසා මේ ප්‍රකාශයක් කරන්න ඉස්සෙල්ලා ප්‍රකාශයේ අපේ ප්‍රකාශයේ පුදුමාකාර විදියට පසුබිමෙන් අයින් කරලා වෙන් කරලා පෙන්වන්නේ මෙන්න මෙතෙන්දයි මම මේ කියන්නේ කියන එක. ඒ ටික කියන එක තමයි අපි සාමාන්‍යයෙන් කර්මතාවකට අහන බණ කියලා කියන්නේ. හැම කෙනාගම හිත වැඩ කරන චිත්ත වීර්යයකට. ඌට අයිති නැහැ. ඒක මොකක්වත් දන්නේ නැතුව වෙන වෙන දේවල් වල ප්‍රතිඵල බාර ගන්නවා පුතඥයා කොච්චරක්වත් පශ්චාත්තාප වෙනවා මගේ හිතේ දුක් තියෙනවා, පව් තියෙනවා. වෘද්ධි වැඩි හිටියන සලකන්නේ නැතිව තියෙන ඔක්කොම තියෙනවා කියලා අරගෙන ඉනවා. හරියට මේ මගේ චිත්ත වීර්යයක් වාගේ. ඉතින් ඌ උද්දෙත් පුදියා ගන්න චිත්ත චිත්ත විද්‍ය චිත්ත පීඩාව වදාගෙන දවල්ට නැහැරෙන චිත්ත පීඩාව වදාගෙන පුදියන්නේත් එහෙමයි ඉතර. ඉතින් සමහරකට පුළුවන් දැනගන්න හැම වෙලාවෙම නැති වුණාට වරින් වර මේ හිත උඹට ඕන තාලට වැඩ කරන්නේ නැහැ. ඉතින් මේකට කරදර වුණා කියලා ඇති වෙන්නේ මොකද්ද? ඒක අපි නොගෙන ඉන්න බෑ. පුළුවන් නේද? ලේසි. ඉතින් අපි මේ අපි දැනගෙන ඒක නවත්තගත්තොත් මේක නෑ එහෙම දැනගෙන නැත කරන්නත් බෑ. හිත එහෙම අපිට ඉර දිලා නෙවෙයි. හැබැයි හොඳට අරක්කු බීවම කරතයි. හොඳට කුඩු ගහගුවම කරතයි. ඉතින් ඒක දුස්චරිත කියලා දරකලා කුඩු ගහන්නේ ඕකට. ඒක නිසා කාටවත් කුඩු ගහනකොට දොස් කියන්නේ නැහැ. ඒ නිසා හොඳටම දන්නවා මේ කුණු කන්දල් ඔළුවට නොඑන්න වෙන කොහරි හිතේ යන්න එක්ස්ට්‍රා සිටි එකක් ගැහුවා ඉවරයි. යෝනිසෝමනසිකාරයෙන් හිතුවා සන්නේ. ඒක අරගෙමුත් කරන්නේ අයින්. යෝනිසෝමනසිකාරයේ තියෙන්නේ මේ දේ දිහත් එකම ඉඳලා මේ පිට පැනලා නෙවෙයි নানা ආකාර නැතුව මේක දිහා බැලුවොත් අර තේරුම් ගන්න වෙනවා අයෝනිසමනසිකාරයෙන් බැලුවොත් හිත කියන දේ පශ්චාත්තාපයේ තැවිය යුත්තක්. යෝනිසමනසිකාරයෙන් බැලුවොත් තැවිය යුත්තක් නැහැ. නමුත් බොහෝ විට තියෙන තැවිය යුතුයි කියන අයෝනිසමනසිකාරය කලාතුරකින් තමයි යෝනිසමනසිකාරය ඉන්නේ. ඊට පස්සේ ආර සිද්ධ වෙනවා දැන් මට පුළුවන්කම තියෙන යෝනිසමනසිකාරය ගන්න. හැබැයි බහුජන ඡන්දයෙන් අයෝනිසමනසිකාරය දිනලා තියෙනවා. මම ඊට පස්සේ ටික ටික වචනේ හදා ගන්න ඕනේ. ටික ටික ක්‍රියාකාරකම් හදා ගන්න ඕනේ. ටික ටික ජීවන චරිතය නැත්නම් ආජීවය සකස් කර ගන්න ඕනේ. යෝනිසෝමනසිකාරයට සුළුතරයට වාසි වෙන විදියට. ඒ දේෙන් තමයි අපි යෝනිසෝමනසිකාරට කඩුව දීලා අයෝනිසෝමනසිකාරට කොපුව දෙන්නේ. නැත්තම් අපි කඩුව දීලා තියෙන යෝනිසෝමනසිකාරට කොපුව දීලා තියෙන කඩුව දීලා තියෙන අයෝනිසෝමනසිකාරයට යෝනිසෝමනසිකාරට කොපුව දීලා තියෙන්නේ අපි අසමජ්ජාතිකයෝ. වහමනියෝ. පාපතරයෝ. මාර්වාචියෝ. කොයි වෙලාවෙත් පරිචිත දේවල් පරිචිත දේවල් කතා කර කර අයෝනි සමාජික අඩුවයි පොර ගන්න. කවදාව හරි දෙයක් ගැන දැකපුවා ඉතින් ඕක ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඒක යට කරනවා. පරිචිත දේවල් කතා කරනවා. ඒ නිසා වචනේ හිතා ගන්න ඊට පස්සේ වැරදින පරිදින දේවල් කතා නොකර සිටීම ලොකුම ලොකු භාවනාවක්. හරියන එක විතරක් කතා කරා. ඒකවල කතා කරන්න දෙයක් නැහැ. පව් කිරීම පව් නොකිරීම තමයි ලොකුම දේ. අපි කයින් කරන හැම එකකින්ම පව් කිද්දේ. නිසා කය හොල්ලන්න තු මෙහෙම පැයක් ඉන්නවයි කියලා කියන්නේ ලොකුම පින. කෙහෙල්ලෙනවා. මම හිතලා නෙවෙයිනේ. වචනයක් කතා නොකර වචන ක්‍රියාවක් නොකර මෙහෙම හිටපුවාම කුට්ටි ගණන් පින. අය ධානය ඕනේ නැහැ. විපස්සනා ඕනේ නැහැ. අර ගන්න මේකින් මේක. ඒකවත් බෑ. මේ ඛණ්ඩක් දෙන්නම් බොණ්ඩක් දෙන්නම් පවනුත් සලන්නම් කියලා හිත ඉඳ කියන බාන කාට හරි පැයක් දෙකක් කතා නොකර එකතැනකට වෙලා කඩි ගායි. උඹත් මම කෙලස් කියන්නේ. උන්දන් කියන ආනන්ද සප්පයි සූත්‍රයේ නලියවුවක් කෙලෙස්. නලියන්න නැතුව ඉන්න පුළුවන් චිත්තක්ෂණයට අවබෝධ කරපන් අන්න ඔබට බුදු වෙන්න පුළුවන් බව පෙනේ. ඒකට ඔක්කක් කැමති නැහැ. ඇස් දෙක වහගෙන කැමති නැහැ. අන්ධකාරය ගන්නත් කැමති නැහැ. එකතෙන් වුණාම හිතනවා අයියෝ කාංශ බලයක් යමක් වෙනවනේ. ඕකද කරන්න ඕනේ අපි. අපි මේ වැඩ දාලා පරු ඇඳලා ගහන්න නේද ඉගෙන ගන්න ඕනේ. කරාටි නේද ඉගෙන ගන්න ඕනේ. උඩ නටුම් බිම නටුම් නේද ඉගෙන ගන්න ඕනේ නටනවා. ඒ තරමට කෙලෙහි බුදුහාමුදුරු බාගෙට හිනාගෙන බලා ඉන්නවා මේ අමනියෝ. තියෙන හැම ශක්තියකින්ම කෙලස් කරනවා. හැම හැකියාවකින්ම කෙලස් කරනවා. සුම්මයිරි නික හිටපන්. ඒතර කියන ඕක මේ බයට කරන දේවල්. ඕනේ නැති බැරි වුණ කරන දේවල්. ඉතින් අපිට එහෙමද අපි මේ ආවල් පවුලෙන් ආපු කට්ටිය නේද? අරම මේවා තියමකම තියෙන කට්ටිය නේද? අපි වැඩ වෙන්න නැත්නම් අපරාධ මැරලා ගියත් කියලා ඉති වැඩ වෙන්න. කරන හැම දෙයක්ම අකුසල් කියලා හිතන්න කරන හැම වචනයක්ම අකුසල් කියලා හිතන්න ඉතින් නැත්තුවම බැන්නම් කරන්න බැන්න කියන්නේ එහෙම නැත්නම් මේ ඒ අකුසල් බව කියලා දීමේ ක්‍රියා කියලා දීමේ කතාවට බුදුරජාණන්සේ සද්ධර්මය කියලා කියලා තියෙනවා සම්බ බබස්ථා කරන විතරයි බෞද්ධයල කරන්න තියෙන දේ මේකට දුම්ම ඉදි තමයි අපි ඒකේන උපරිම தත්තර කියනවා සංඥා වේදිත නිරෝධය කියලා එතකොට ඒක නිකන් මේ මැටි බුද්ධෙක් වගේ තමයි මధుරෙක් කාවට හද්දයක් ආවම ගාලල්ල. ඉතින් මේ කට්ටිය කියන පැයක් වඩලා ඉන්න පුළුවන් මම දැන් සක්කාර උපේක්ෂාවේදී ඉන්නේ. උද්‍යප්පේදී ඉන්නේ. මම මේ සමතේද මේ විපස්සනාද කියලා මේ හම්බෙන්න ඉන්න දරුවයි කේන්දර බල බල අඩු ගන්න මේ එක තැනක පැයක් ඉන්න පුළුවන්කම එසේ මෙසේ පිනන්ද. කතා නොකර ඉන්නේ. ඉතින් මේ විදිහට මේ සරල කළ හැකි දෙයට යන්න පුළුවන් නම් මේ කොය ප්‍රකාශය තුලින් හරි මතකලා දෙන්න පුළුවන්. සමහරව ඒකෙම තල්ලනවා. මේකට සෙන් බුද්ධාම කියන්නේ හැම එකම නිවන් දැකලා තියෙන උදන්නේ එච්චරයි. හැම එකකම හිතේ නිවන තියෙනවා. ਉਹ කතා කරන්නේ, වැඩ කරන්නේ අර කෙලෙස් පැත්තට. ඉතින් ඒ නිසා නිවනට මතු වෙන්නේ නැහැ. ඔය වැඩ නතර කරපන් නිවන මත. වැඩ නතර කරන්න බෑනේ යා මත් කරලා. දැන් ශික්ෂණය කරලා කාය ක්‍රියා, වචික ක්‍රියා, මානසික ක්‍රියා කමින් අඩු කරන අඩු කරන ඕන නිවන. මොනවා කිරීමද? යමන් නොකිරීමේ. ඉතින් ඒකට බෝධි පූජා තියාගෙන දඬු ගහ දඬු පෙර ගහගා වටේ කරකිනකොට මොනවද වෙන්නේ කියලා හිතා බුදු පිළිමේ මැද තියාගෙන අප්පුඩි ගහගා බෙර ගහගා ගෙජ්ජි හොල්ලෝන වටේ කරකිනකොට මොකද වෙන්නේ මොකද්ද දෙන පණිවිඩේ මොකද්ද මේ Tamand වෙන්නේ මොකද්ද අනුන්ද සිද්ධ වෙන්නේ එතකොට තම්බියා මොකද කරන්නේ ඌ දන්න බුදුහාමර කියපු දේ ඉන්නවනේ ඒක මැෂිනාරි ශෞතු වැඩ තමයි කරන්නේ ඒක අපලයි වැඩ තමයි ඔයාලා කරනවා ඒක බුද්ධ ශාමී ඒක කරන්න එපා කියලා තමයි තියෙනවා. දැන් තම්බිට වෙනකව අපිට ගහන්න ඕනේ නැහැ තම්බිලා. අපිම ගහගෙන. කතරගම මිනිස්සු දන්නවා අපේ වගේ තමයි කෝලම් තියෙන්නේ. බුදුරජාණන්සේ ගහක් වල විවේකී වැඩ හිටින් මෙන් තමයි බණ කිව්වේ. දැන් බෞද්ධයා කතෝලික කරන දේවල් ඒගොල්ලන්ට වැඩියෙන් කරනවා. නිකන් ඉන්න එක දන්නේ නැහැ. නිකන් ඉඳීම නෝන්ජල්කමක් කරගෙන. නිකන් ඉඳීම බය අඩුකමක් කරගෙන. ඒක කියන්නත් බය අඩු කරලා. ඒක කියලා දෙන ඇත්තොත් නෝන්ජල් කියලා ඔය හරක් කරු එළියේ ඉන්න බැරි නිසා ඒකේ කියලා තියෙනවා මේ සභාවකට මුහුණ දෙන්න බැරි කම නිසා ඒක කැලේවදින්නේ. වාදවලට කැමති නිසා ඒක කැලේවදින්නේ. අපි වගේ එළිය ඉඳලා කරපල්ලකෝ කියලා. වැඩ වෙන්න බලකෝ කියන එක තමයි ඒ කකුල ගැටිච්ච අස්වැන්ගේ අභියෝගයම තමයි. කකුල් තියෙන අස්වැන්නේ දුවලා පෙන්නන්න ඕන කරන්නේ නැහැ. ඒගොල්ලෝ ගන්නවා මේ කකුල් දෙක තියාන හයිය තියාන සද්ද නොකර ඉන්න පුළුවන් කියලා. දවස පුරාම නෙවෙයි ජීවිතේ පුරාම නෙවෙයි ඔක්කොටම නෙවෙයි පොඩි වෙලාවක. ඒක හරිනම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බව පේනවා. ඊට පස්සේ උඹ ඒකට අනුව ජීවත් වෙනවා. ඒකට අනුව කතා කරපන්. ඒකට අනුව හිතපන්. දෙන්න තියෙන දාගත්ත දීලා තියෙනක බහුලීගත කරගන්න. ඉතින් ඒ පරිශ්‍රණයවත් කරන්නේ නැති මරණයට මුහුදෙන මුහුණ දෙන බව මේ මිනිස්සුන්ගේ 100ට ගන්න කීයද? එහෙම පරිශ්‍රණයක්වත් නොකරන. එහෙම පරිශ්‍රණයක් හරි කරලා සාර්ථක වෙලා ඒකට අනුග්‍රහ නොකරන කී ලක්ෂයක් තියෙනවා. ඒක කරන්න බෑ මේ ලෝකේ හදලා තියෙන අනිත් පැත්තට. දඟලන පැත්තට හදලා තියෙන්නේ. අවුස්සන පැත්තට හදලා තියෙන්නේ. ඒකටයි අපි අනුග්‍රහ කරන්නේ තියෙව සාපල වෙනවනේ අපිට. ඒ චිත්ත වීදි වෙනසක් කරන්න බෑ කාටවත්. ඒක දුවන්නේ චිත්ත වීදි හැටියට බොහෝ කාලයක් ඒ බව දැනගෙන ඒ අනුව කය වචන හිත හසුරුවා ගැනීම නැත්නම් කය වචන හසුරුවා ගැනීම හිතේ යම් අනුග්‍රහයක් ගන්න පුළුවන් බව බුදුජානකසේ කලාතුරකින් දැක්කා ඥානවන්තයෙකුට ප්‍රඥාවන්තයෙකුට පවු නොකර සිටීමේ යමක් නොකර සිටීම නිසා භාවනාවේ මුල් හරියදී උගන්වන්නේ නොසැලී පැයක් හිටපන්. ගමනක් නැති ගමනක් එහාට මෙහාට ඵලයන් මේ සක්මන් කරන ගම කවුරුහරි දැන් දම්බරදේ බතක් කාලා පුළුවන් තරම් මේ කයේ හිත තියාගන්න බලපන් දුවන්න දෙන්නේ නැතුව යම් මට්ටමක තියාගෙන ඉන්න බලපන් කියලා ඒක හරි අමාරු. දණු කන්දේ යවුවා වගේ. නිසා ඒ චිත්ත වීති ගැන කතා කරනකොට මොකද දාර්ශනිකයි කතාව. උඟ දෙනෙක් ඒක තේරුම් ගන්නව අඩුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කය හික්මීම, වචනේ හික්මීම, සීල ශික්ෂාව, හිත හික්මීම, පණිවිඩ සමාධි ශික්ෂාව, උසස් පන්තිය ප්‍රඥා ශික්ෂාව කියලා වැඩි කර වැඩි කර ගන්න. අවසස් ලෞකික සමාධිත්‍ය ලෝකෝත්තර සමාධිත්‍ය පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්. ලෞකික සමාධිත්‍යයේදී උපදි විවේක උපදී තියෙනවා. හම්බ කරන දේවල් තියෙනවා. පොඩ්ඩ දෙන්න කතා කරමු. පොඩ්ඩක් ඉන්න. කාමරය ඇරලා තියෙනවා. එමෙතෙන් මෙහෙට දෙනු. ඔතේ මම සර්මයි. එහෙම නැත්නම් එහෙම නැත්නම් කරන්න වෙන්නේ ලබන වෘත්ති දෙකලවයි. කියන්න උත්සාහ කරේ නැද්ද? මොනක් කියන්න දෙලමිලා දිහිතියේ නැද්ද? ඔව්. ලෞකික සම්මාදිට්ඨිය ලෝක සම්මාදිට්ඨිය දෙන්නේ කොහොමද අපි මේ ගණ්ඩෝන යොදවන්න ඕනේ? ලෞකික සම්මාදිට්ඨිය උපදි වේපක්කා පුඤ්ඤ භාගියා අන ලෞකෝත්තර සම්මාදිට්ඨිය අනාසවා ලෝකුත්තරා. කරන දේ පිළිබඳව කිසිම අපේක්ෂාවක් නැහැ ලෝකෝත්තරට යනකොට. ලෞකික යනකොට කුසල් ගැන හැකියාවක් තියෙනවා, සත්‍ය වැඩිම හැකියාවක් තියෙනවා. තාම උපදි ගැන යමක් කමක් ගැන හිතීමක් තියෙනවා. ලෝකෝත්තර පැත්තට යනකොට උඩට ගිහිල්ලා පෝල් එක විසි කරලා පෝල වෝල්ට් එක දාන්නේ. පිටිපැනිලා අන්තිම උයරට ගිහිල්ලා රිටට තද කරලා රිට විසි කරලා බාරකින් එහා පැත්තට පයින් නිසා රිට විසි කරන්න එපායි. අල්ලගත්ත රිට විසි කරන නැත්නම් එහා පැත්තට පයින් බෑනේ. අන්න වගේ ලෞකික ලෝකෝත්තර සම්මාදිටිනේ ලෞකික පැත්තෙන් තාම මොනවද එකතු වෙනවා පේනවා. කුසල් හෝ හොඳ සෝබන චෛසික හෝ මොනවා හරි. ලෝකෝත්තර පැත්තට ඒකෝදියත් අතහැරිලා අතහැරිට මම මධ්‍යස්ථානයක් වෙන්නේ නැහැ මාන්නයක් වෙන්නේ නැහැ තණ්හාවක් නැහැ එතින් යනකම් අඩු කර කර අඩු කර කර අඩු කර කර සාර මණ්ඩයක් ගෙනියනවා ඒක උපදි වේපක්කයි උපදි කියලා කියන්නේ යමක් කමක් කියන එක අඩු ගන්න අපි පින් එක රස කරනවා කල්යාණ මිත්‍ර රස කරනවා සතිය රස කරනවා විපස්සනා ඥාන රස කර ගන්නවා කියන එකක් තියෙනවානේ අතනින් යාලි ගියාම ඒ ටිකක් පිබාගෙන ඒක ඒක සාමාන්‍ය හිතකට තර්ක මනසකට අල්ලන්න අමාරුයි. ඉතින් බුදු වචනේ නිකන් හිතා ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් දෙන්න වෙන්නේ කියලා. මේක මේ චත්තාරිසක සූත්‍රයේදී බුදුනාගේ විස්තර කරන්න උත්සාහ කරලා තියෙනවා. හොඳයි අපි එහෙනම් දවස ඔව් දැන් තමයි ස්වාමීන් වහන්සේ ඒකව කොහොමද අකුසල මූලයක් වෙන්නේ කියලා කරුණ. අඥාන උපේක්ෂාව කියලා එකක් තියෙනවා. බයට සබාවක කරුණ යනකොට සත්‍ය කියන්නේ බයයි, කට්ටි ගහයි කියලා. එතකොට මම උපේක්ෂා වෙනවා කියලා ඒක අඥාන උපේක්ෂාවක්. ඒ වගේම වික්ත ප්‍රතිබල නැතිකම නිසා සබාවක් කතා කරන්න නැතුව පස් වෙනවා. කියන දෙයක් තියෙනවා සබාව ඒත්තු කරන්නට කරුණු කියන්නේ අඥාන උපේක්ෂාව. ඒතකොට ඊ කියන්නේ අඥාන උපේක්ෂාව බියගුළු වෙලා. ප්‍රශ්නෙන් පැන යාමක්. අනිත් උපේක්ෂාව සියලු ආයුධ සහිතයි සියලු කරන්න පුළුවන්කම තියෙනවා කියලා වැඩක් නැහැ. කවුරක්වත් කොච්චර කිව්වක්වත් තමන්ගේ මති විනාශ කරන්නේ නැහැ. කියන්න තියෙන හරිය කිව්වා කරුණාමික මෛත්‍රියෙන් කිව්වා කරුණාවෙන් බැරි පැත්තට ගෙනලා උදව් කරා. මුදිතාවෙන් කරන කෙනාට හොඳයි කිව්වා. ඒ ඉන්නේ හත කරපන් නිකන්. මේ මෛත්‍රී කරපු ඔක්කොම මෛත්‍රී ඉගෙන ගත යුතුයි. මම කරුණා කරපු ඔක්කොම සුව වේතුයි. මම මේ මේ උපේ මුදිතාව කරපු සීර මට ස්තුතිවන්ත කළ යුතු මොකක්වත් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට වැඩ කරගන්නවා. ඊට පස්සේ මට තියෙන උපේක්ෂාව. මොකද කරුණා මෙත්තා මුදිතා කරලානේ තියෙන්නේ දැන්. ඊට පස්සේ උපේක්ෂාව. ඒ උපේක්ෂාව අතප්පිට අතක් තියාන කම්මැලිකමට බුබ්බඩිකමට කරන උපේක්ෂාවක් නෙමෙයි කළ යුත්තේ කරලා. ඒ හරියට gediya kiri වදින වෙලාවේ කරබන ඉන්නවා. ඒතර පොහොර දාලා කප්පාදු කරලා මොකක් කරන්න බෑනේ. gediya kiri වදින වෙලාව ඒක දිහා බලාගෙන ඉන්නවා. එතකොට ඉතින් දන්නවා ඒ ඉන්න හැම වෙලාවෙම අකිරිය හරහා ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ නිකන් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරන මේ හතරමහා ධාතුන් අපේ දිහා බලන්නේ එහෙම තමයි කියන්නේ. හතරමහා ධාතුන් පෙන්වන්න ඕනක පෙන්නනවා. බුදු වුණත් ඒක පෙන්නනවා, බුදුනේ නැතත් පෙන්නනවා, සජීවෙත් පෙන්නනවා. අපි ඒක බලන්නේ නැහැ. අපි බලන්නේ ධාතුන් වශයෙන් නෙමෙයි ස්ත්‍රියව පුරුෂයෙක් වශයෙන්. මගේ වස්තු මගේ දේපල කියලා නේ ඒ තාක් බන්න තාක්කල් මේ අතරමහා ධාතුන් දන්න මේ මිනිසුන්ට අපි වඳුර ගන්න ඕනේ නැහැ උන්ට ඕනේ මේ බඩපට පුරව ගන්න දෙයක්. ඉතින් අතරමහා ධාතුන් උපේක්ෂාවෙන් බලන ඉනවා. කවදා හරි ඔබට තේරෙයිනේ. ආ එතකොට අතරමහා ධාතුන් මාව තේරුම් ගත්තේ නැහැ කියලා කොනහන්නේ. ඒ තේරෙන වෙලාවේ ආශිර්වාද ගන්නවා. නිසා හතරමහා ධාතුන් නිතරම බණ කියමින් ඉන්නවා. නමුත් මේ හතරමහා ධාතුන් අපි අර දේ මේ දේ අර වන නම වන දාගෙන නම් වනන් කියන මගේ කියන රුචි අරුචිකම් දාගෙන අරක වන කරනවා. හතර මහා දාදු මොන නම් වන දැම්මත් වන සම්ඩ බෑ. කියලා සම්ඩ බෑ. ඒක ස්වාධීනයි. ඒක ඒ හැටියෙන් හෙළුවෙන් දැකපු දවසේ අනේ මේ මැරෙන්න ඉස්සෙල්ලා තිබුණු ඉපදෙන්නත් ඉස්සෙල්ලා තිබුණු දෙයකට මරුණාම අතහැරලා යන දෙයක නෙමෙයි ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ. රණ්ඩු කරන්නේ, දබ්බර කරන්නේ, තෝතෝ අරබල කියන්නේ. මේ දාලා යන දෙයකට කියලා දැනගත්තට පස්සේ ඒ භාෂාවට කියන හතර මහා ධාතුන්ගේ භාෂාව. නෑ මේක සිංහල බුද්ධ ආගම මේක මම රකින්න ඕන කිව්වනම් I think බෙදාගෙන කණ එකයි තියෙන්නේ. නිසා හතර මහා ධාතුන් අපේ දිහා බලා ඉන්නේ උපේක්ෂාවයි. පෙන්වන්න ඕන දේ පෙන්වනවා. විද්‍යාඥයන්ට පෙන්වනවා, බුද්ධ වහන්සේට පෙන්වනවා, පුතජනට පෙන්වනවා, සුවාන් වෙච්ච කෙනාට පෙන්වනවා. එයා පෙන්වන්නේ එකමයි. මම තේරුම් ගන්න උත්සාහ කරන්නේ අපි ජාතිය වංශයේ කුලයේ දාගෙන ඒවට නම් වණන් දෙනකොට හතරමා ධාතුම උපේක්ෂා වෙලා බලන්නේ. නිසා හතරමා හතර හතර හිණාව කියලා ඒ කියනවා මහ පොළොව hina වෙනවලු මෙයාට ඉන්නකම් මේ ඉඩමට සම්දු කියාන දෙපා වේලි බැඳගෙන වැට ගහගෙන මරාගෙන කියාගෙන මේ අද අපි මේ රණ්ඩු කරනවා මේ වැටේිනි වැටට මරණයට පස්සේ අඩි 6ක කැලලක් විතරයි ගොයිය කාටත් හම්බ වෙන්නේ ඒදීෙදි මේ ජීවත් වෙනකම් මේ ඉඩමට කහින්දින පහින්දිල්ල පිතාච ප්‍රේතය වගේ නේද මහ පොළොව බඩ බැදගෙන අඬනවලු කොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් නියකු ඉන්නකම් මේ මහ පොළොවට කොච්චර කොටස් කඩා ගන්න නටනවා මේ මගේ රට මේ මගේ අම්මගේ බුදලිය මේ මගේ තාත්තගේ බුදලිය කියලා මරනවා මරනකොට අඩිය අය ඉතුරු වෙන්නේ උන්ට ඒක කොහොමදත් හම් වෙනවා සුනාමියට මැරුණ නැත්තම් සුනාමිට මරනකොට ඒකත් නෑ ඔය අලකොලන් දියා ඔය ඔය බුල්ඩෝසරකින් තල්ලු කරලා මරලා දාන්න. දාන්න නැත්තම් ඔය ආමනේ විනි පිටියක් කාටත් වගේ හම්බ වෙනවා. ඕකට tie ඕක දන්නේ නැතුව ඉන්නකම් අනේ කරන්න ඇතිවිලා. ඉතින් ඒ නිසා ඒ උපේක්ෂාව ඒ ධාතුන් පෙන්නනවා. අපිට ඒ ධාතුන් එක සම වායයට යන්න බෑ. එකතු වෙන්න බැරිකමක් තියෙනවා මේ ඉපදිච්ච පරිසරේ, හැදිච්ච පරිසරේ, සංස්කෘතිය නිසා අරක හොඳයි මේක හොඳයි කියලා නම් මනන් දාගන්න. හොඳයි අපි විනාඩි 20ක් විතර කාලය අරගෙන තියෙනවා. 20ට පොඩක් වැඩි මේ සාකච්ඡාව සඳහා මම හිතනවා සාකච්ඡාව සඳහා මේ මූලික මාතෘකාව හමාරයි කියලා. එන ඔපීතාවතා ජාති දතා සජ්ජහනා කිරීමේ දේශනාවේ සසුවාරේ නිමාව සටහන් කරමු. එත්තාවතා චරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා එත්තාවතා චරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සත්‍ති භූතා එත්තාවතා චරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශට්ටා චුම්මඨා දීවානාගා මහිත්‍තිකා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනා ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්ති නාපියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොතු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ධර්මපාණ පත්‍ය සාදු සාදු Soprattutto උපකාසිතවරත්තේන කතං සබ්බං වච්ඡං කවදමේ කමාම් කන්ත. ඉතින් සුවපත්. සුවපත්.